ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර 3ක පමණ කාලයක සිට භාවනා කරමි. ලොකු ස්වාමින් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඇත්تمي. ආනාපාන සති භාවනාව. භාවනාරමුණේ යෙදී විනාඩි 15ක් පමණ ගිය විට ශරීරය ක්‍රමයෙන් උණුසුම්ව යන බවක් දැනෙන්නට පටන් ගනී. විනාඩි 10ක් පමණ ගිය විට ක්‍රමයෙන් ඉම තත්ත්වේ පහ වී යයි. ශරීරයට සැහැල්ලු බවක් ගෙනදී. මේ අතරතුර සිත වෙනත් අරමුණු වලටද කිහිප විටක් යොමු වේ. විනාඩි 20ක් පමණ ගිය විට ශරීරයේ ක්‍රමීන් සැහැල්ලු වී ඉහළට එසවෙන බවක් දැනේ. හුස්ම රැල්ලද ක්‍රමීන් සියුම් වේ. මෙම අවස්ථාවේදී සිත වෙනත් අරමුණු කරා නොයන තරම්ය. මුනු මහත් මිහිතලයේම හිස් බවකින් යුක්තය. නිහඬ හිස් ශූන්‍ය බවක් දැනේ. මා පමණක් විශ්වය තුල හුදකලාවේ භාවනාවේ අරමුණේ යෙදී සිටින බවක් හැඟේ. පය භාගයක් පමණ කාලයක් එම අරමුණේ සිටිනි. සක්මන් භාවනාව. සිත බොහෝ විට වෙනත් අරමුණු කරා දිව යයි. සක්මන් භාවනාවට වඩා පරියංක භාවනාවට කැමැත්තක් දක්වමි. විනාඩි 5ක් 10ක් පමණ ගිය විට සිත විසිරේ. සුදුසු කමටහනක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. මට දැනගන්න පුළුවන් කාගෙද කියලා ප්‍රශ්නය. හොඳයි තෙරුවන් සරණයි. මේ දිගටම ආනාපාන සතියේද යෙදුනේ මේ මුලින්ම වගේ ආනාපාන සති භාවනාවද යෙදලා තියෙන්නේ ළඟට ළඟට මම කියනවා එතකොට මේ ඒ කියන්නේ මුල් කාලේදී කොහොමද ආනාපාන සතිය වැටහුනේ? දැන් කොහොමද ආනාපාන සතිය වැටෙන්නේ? මුලදී ගොඩක් වෙලාවට මට විනාඩි 10ක් 15ක් විතර අරමු වැංගමරේ දෙන්න ගන්නවා. ඊට පස්සේ ටික ටික ඒක දිනු කරගත්තා. මේ ඊට පස්සේ චූට්ටා නිකන් මේ එක එක බුදුන් වහන්සේ වගේ දකින්න වගේ ලැබුණා. ඊට පස්සේ චූට්ටා මං පාවෙනවා වගේ දැනෙන මට්ටමකට ආවා. ඊට පස්සේ ලොකු ස්වාමින් වහන්සේගෙන් මං කමඨහන් ලබා ගත්තා. ඊට පස්සේ කිව්වා තව දුරටත් මේ ආනාපාන සතිය මෙදලා ඒක වර්ධනය කරගන්න මේ කියලා. හොඳයි. දැන් දැන් ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ වුණාට පස්සේ නිකන් ඉස්සරහට නිකන් ආලෝක සභාවක් වගේ එනවා දෙයක්ද වෙන්නේ? එහෙම නැත්නම් මොන වගේ දෙයක්ද වෙන්නේ? ටිකක් අපහැදිලි බවක් තියෙනවා. නිකන් කළු පාට දෙයක් වගේ හැදෙනවද? ඔව්. කළු පාට මන් පොඩ්ඩක් අපහැදිලි. මුකුත් නොවන පේනින්නේ නැහැ. නිකම් මං ගොඩාක් ඉස්සේ කොහෙද ඈතක වගේ ඉන්නෝ දැන් එතකොට සැහැල්ලුවක් මේ. කය වුණත් අර සැහැල්ලු බවකින් නිකම් බොඳ වෙන ගතියක් වගේ පොඩ්ඩක් දැනෙනවා මට. ඒක ඒක පෙනුනහම දැන් මෑණියන්ගේ හිත නිකන් සැහැල්ලු වෙලා තියෙනවා. ටිකක් වෙලා යනකොට නිකන් මේකත් එක්ක නිකන් එකට එකතු වෙනවා වගේ දෙයක් ඒක ඇතුළට යනවා වගේ දෙයක්ද වෙන්නේ? එහෙම දැනෙනවා. එහෙම වෙන්නේ නේ. එහෙම මට පැය භාගයක් විනාඩි 45ක් විතර මං ඉන්නවා. ඊට පස්සේ භාවනාවෙන් මං හරි. එතකොට සක්මන් භාවනාවදී හිත ඒ කියන්නේ මේ ඒකේ වැඩිය ඉන්නේ නැහැ හිත විසිරෙන්න ගන්නවා. සක්මන් භාවනාව මුල කර ආඩුයි ගොඩක් මට ඒ හින්දා වෙන්නේ නැති මේ සිත හුඟක් විසිරලා යනවා වෙනත් අරමුණු වලට යනවා. හොඳ දැනෙනවා. මේ ටික සමත භාවනාව පැත්තෙන් තමයි දියුණු වෙලා තියෙන්නේ. මේ අපිට දැන් මෑනියෝ ওই විදිහටම ගියොත් ඒ කියන්නේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ හුඟක් දැන් අපි උත්සාහත් විය යුතුයි ඒකාතකින් සමාධියක් දියුණු කරගත්තට පස්සේ ටිකක් විපස්සනා පැත්තට නැඹුරු වෙන්න. දැන් මෑණියන්ගේ සෑහෙන්න සමත يعني සමාධි පැත්ත දැන් සෑහෙන දියුණු වෙලා තියෙනවා. හොඳට ඒ කාර්මුණක ඉන්න පුළුවන් ස්වභාවයක්, ගැඹුරු සමාධියක ඉන්න පුළුවන් ස්වභාවයක් දැන් තියෙනවා. දැන් හොඳට හැදිලා තියෙන්නේ ඒ නිසා අපි දැන් මේ වැඩසටහනේ අපි අපි පටන් ගමු විපස්සනාවට ටිකක් හැරෙන්න. ඔව්. එතකොට කරන්න තියෙන්නේ දැන් අපි තමු දැන් අර විදිහට අරකත් එක්ක නිකන් එකතු වෙනවා වගේ ඒක ඇතුළට යනවා වගේ දැනෙන්නේ කොච්චර විතර වෙලා ගියාට පස්සේද? විනාඩි 30ක් විතර වගේ ගියාට පස්සේ. හොඳයි. එහෙනම් අපි හිතමු විනාඩි 20ක් විතර ඒ කියන්නේ හොඳට ඒකට යන්න කලින් විනාඩි 20ක් විතර තව හොඳට ආනාපාන සතියත් එක්ක ඉන්න. හැබැයි අරක ඇතුළට යන්න එපා. යන්න කලින් මම මේ කියන්නේ. අපි යන්න කලින් හොඳට හිත එකඟ කරලා අපි තුන් පැය කාලක් විතර ඉන්නවා කියලා ආනාපාන සතියෙම ඉන්නවා. ඉඳලිවලා බලන්න මේ කයේ මොනවද දැනෙන්නේ කියලා. ඒ වෙලාවට දැන් හොඳට දැන් ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. එකඟ කරගත්තට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් දැන් වාඩිලා ඉන්නකොට පාද දෙක සමානලාට ස්පර්ශ වෙනවනේ. පාද දෙක අතර ගැටීමක් තියෙනවා. එතනේ බලන්න මේ ගැටෙන තැන Tamanට තේරෙනවද කියලා. හොඳද? ඊළඟට අත් දෙක එකට එකක් තියන් ඉන්නවා. අපි මෙහෙම තියන් ඉන්නවා කියලා හිතන්න. එතකොට මේ එකාතක රස්නේ අනිත් අතට දැනෙනවා. ඒක තව තැනක් මම මේ කියන්නේ. ඊළඟට මේ තට්ටම් ප්‍රදේශය අපේ මේ කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙනවා. එතන නිකන් තදට දැනෙනවා. ඊළඟට තව සමහරලාවට නිකන් කයේ බර දැනෙනවා. ඉතින් මේ වගේ අර ස්පර්ශ වෙන තැන්වලට එක තැනකට දැන් අපේ දැන් මේ සමස්තයක් වශයෙන් අපේ කය දිහා බැලුවාම ප්‍රකටව දැනෙන තැනක් හොඳට අහු වෙනවා නම් ඔය මං කියපු දේවල් වලින් ප්‍රකටව දැනෙන තැනක් තියෙනවා නම් එතෙන්ට අවධානය යොමු කරන්න. එතෙන්ට අවධානය යොමු කරාම සමහර විට ආයෙත් පොඩ වෙලාවක් ගියාට පස්සේ ආයෙත් ආනාපාන සතියටම යාවි. මොකද එතනදී දැන් හිත හුරු වෙලා තියෙන්නේ. හැබැයි එතකොට ආයෙත් නැවතත් මෙතනම ගන්න. කියන්නේ දැන් පොඩි අභ්‍යාසයක් තියෙන්නේ. දැන් හිත අපි දැන් හදන්නේ මෙතෙක් කාලයක් කරේ ආනාපාන සතිය ඔස්සේ එක තැනක තියාගෙන එක අරමුණක සමාධිමත් වීමක්. දැන් කරන්න යන්නේ ඊට වඩා ටිකක් වෙනස් වැඩක්. දැන් අපි කරන්න යන්නේ අර හැදිච්ච එකඟ එක අරමුණක් මුල් කරගෙන හැදිච්ච එකඟ භාවය දැන් අපි පාවිච්චි කරනවා කයේ විවිධ තැන්වල ඇත්ත වශයෙන්ම දැනෙන. يعني කායික වශයෙන් දැනෙන දේවල් මේවා. මේ අපි හදාගත්ත දේවල් නෙමෙයි ඇත්ත වශයෙන්ම දැන් අපි සමස්තයක් වශයෙන් කය අරමුණු කරලා බැලුවාම සමස්තයක් වශයෙන් කයේ කයේ විවිධ දේවල් තියෙන. දැන් මේ මම අර කිව්වා වගේ දේවල් ඇත්ත වශයෙන්ම තියෙන දේවල්. ඒවා පොඩ්ඩක් බලන්න ඒ අතරින් කොයිකද හොඳට මට ප්‍රකටව දැනෙන්නේ මේ වෙලාවට. හොඳට තේරෙන්නේ මොකද්ද? අන්න එතෙන්ට අවධානය යොමු කරන්න. එතෙන්ට අවධානය යොමු කරාම එක පාට සමාන ලොකු දෙයක් තේරෙන එකක් නැහැ. නිකන් සාමාන්‍ය ඔන්න තද ගතියක් තේරෙන්නේ. සාමාන්‍ය රස්නේ ගතියක් තේරෙන්නේ. ඒක වරදක් නැහැ. ටිකක් වෙලා ඔතන නතර වෙලා ඉන්න. ඒ නතරලා ඉන්නකොට ආයි මං අර කර කිව්වා වගේ ආය ආනාපාන සතියට ආවි. ආයෙත් එතන තියන්නේ නැතුව ආයෙ මෙතෙන්ට ගේන්න. මෙතන එක නතර වෙලා ඉන්නවා. මෙතන මේ අලුත් තැන ඉඳලා හොඳට මෙතන දැනගන්නවා මොකද්ද මේ තියෙන්නේ. දැන් අලුත් අලුත් අරමුණක් දැන් තියෙන්නේ. කලින් අරමුණ වගේ එකක් නෙමෙයි. දැන් තියෙන නිකන් හොඳට Tamanට තේරෙන මේ ඇස්පනා අපිට තියෙන මේ තද ගතියක් තියෙන්නේ. නැත්නම් උණුසුම් ගතියක් තියෙන්නේ. නැත්නම් රළු ගතියක් තියෙන්නේ. බර ගතියක් තියෙන්නේ. අපි මේවට සාමාන්‍යයෙන් කියන්නේ ධාතු ලක්ෂණ කියලා. ඉතින් මේ ධාතු ලක්ෂණ අපි දැන් පොඩ පොඩ ප්‍රකට කර ගැනීමක් ඒ ධාතු ලක්ෂණ වලට අපේ අවධානය යොමු කිරීමක් තමයි දැන් මේ පටන් ගන්නෙ. එතකොට මේවට හොඳට අපි තුම් දැන් මේ එක තැනක බලාගෙන හිටියා. ඒක හොඳට බලාගෙන ඉඳද්දී අපි තුම ඒක නිකන් දැන් බොඳ වෙලා වගේ ගියා කියලා. ඉතින් වෙන තැනක් තියෙනවා නම් අන්න ඒ අලුතෙන් අලුතෙන් පටන් ගත්ත තැනට ආයෙ යොමු කරන්න. ඊට පස්සේ එතන බලන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ අලුතෙන් තැනක් පටන් ගත්තා නම් එතෙන්ට යොමු කරනවා. සමහරවිට මෙහෙම කර කර ඉන්නකොට කයෙම Tamanටම තේරෙයි දැන් අලුත් අලුත් දේවල් මතුවෙනවා. සමහරවිට ඇතම් කෙනෙකුට මේ විදිහට ධාතු ගුණ මතුවෙන්නත් පටන් ගන්නවා. ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම මතුවෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. විවිධ තැන්වල ස්පර්ශ වෙන තැන්වලම නෙමෙයි. කායික වශයෙන් සමහර තැනක් නලියන්න පටන් ගන්නවා, කම්පණය වෙන්න පටන් ගන්නවා, සෙලවෙන්න පටන් ගන්නවා. මොන හරි ප්‍රශ්නයක් නැහැ. ඒවා කොයි දෙයක් වළංගුයි මේකට. අපිට මේකේ මොනවද මතුවෙන්නේ කියලා පාලනයක් ඇත්තෙත් නැහැ. මතුවෙන දේවල් කොච්චර කාලයක් පවතීද කියලා පාලනයක් ඇත්තෙත් නැහැ. අපිට තියෙන්නේ හොඳට ගිහිල්ලා හොඳට සංසුන් මනසකින් එකඟ වෙච්ච මනසකින් මේ ටික බලන්නයි තියෙන්නේ. හොඳයි. සක්මන් භාවනාවේ ටිකක් දැන් වැඩිපුර යෙදෙන්න. දැන් මෙහෙදී සාමාන්‍යයෙන් පැයයි පැයයි මේ දීලා තියෙනවානේ. ඒ සක්මන් භාවනාවේදීත් බලන්න. දැන් සක්මන් භාවනාව කරන විදිහ මට පොඩ්ඩක් කියන්න. කොහොමද කළා පුරුදු? වම දකුණ ඒව කරලා ඉස්සර මේ කකුලට ස්පර්ශ වෙන ඒ ගැන අවධානය යොමු කරලා ඊට පස්සේ සාමාන්‍ය යන යන ගමනට ගිහිල් ඒ හිත ඒ කෙරෙම යොමු කරගන්නවා. හරි. හොඳයි. ඒකේ වර්ධන්න දැන් මෙනෙහි කිරීමක් වුමනා නැහැනේ නේද? වම දකුණ කියලා මෙනෙහි කරනවද තාම? තාම දැන් කරන්නේ අවශ්‍ය නැහැ. හොඳයි. දැන් ඒ කියන්නේ අවධානය හොඳට දැන් වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට අපිට තද ගතියක් දැනෙනවා. ඒ ඒ තද ගතියට හොඳට තමන්ගේ හිත සංසුන්ව යොමු කළා. ඒ එතනක් තියෙන අර දැන් කායික මේ ඉඳගෙන කරන එකට ටිකක් සමාන ගතියක් තියෙනවා දැන්. දැන් මොකද ඇවිදගෙන යනකොටත් අපිට තේරෙන්නේ ওই වගේ දේවල්මයි. ඇවිදගෙන යද්දී ඔන්න තේරෙන්නේ යටිපතුලට වැඩිපුර තේරෙන්නේ. එතෙන්දී ඒ දැනෙන දේවිත අවධානය යොමු කරගෙන එතන බලනවා. ඊළඟට දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට එතන බලනවා. ආයි වම් පාදයේ ස්පර්ශ වෙනකොට එතන බලනවා. දැන් අපේ ඇත්තරම අරමුණ වෙනස් වෙනවා. හැබැයි අඛණ්ඩව කැඩිච්ච නැති සතියක් තියෙනවා. විපස්සනාවේ සමතේ තියෙන ලොකු වෙනසක් තමයි යෝග. සමත භාවනාදී සාමාන්‍යයෙන් එක අරමුණක් ස්ථිරව තියෙනවා කියලා හිතාගෙන අපි ඒ අරමුණට හිත නංවමින් හිත එකඟ කරගන්නවා. සමාධිමත් කරනවා. මෙතෙන්දී එහෙම නැහැ. මෙතෙන්දී අරමුණත් වෙනස් වෙනවා, අරමුණ තියෙන තැනත් වෙනස් වෙනවා. හැබැයි අපි අකණ්ඩ සතියක් පවත්වනවා. ඔක පොඩ්ඩක් කරලා මට ඊට පස්සේ මොනවාද එන බාධක සාර්ථකුණාද මොනවාද දින් ප්‍රශ්න කියලා ආයි මට කියන්න එනවා. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනක ඔබ වහන්සේ වදාළ පරිදි පරයන්කේදී කයට සිත යොමු කර දැනුණු කම්පන දෙස බලා සිටීමි. මාසයක පමණ සිට එසේ බලා සිටීමේදී ධන හිසෙන් පටන්ගෙන පහළට මස් පිඩු තද වේ. දරා ගැනීමට අපහසුතාවයක්ද දැනේ. එය අඩු වෙමින් නැවත සිදුවේ. දිගටම මෙසේ පවතී. අපහසුතාවය වැඩි වූ විට සක්මනට යමි. සමහර අවස්ථාවලදී එය දන හිසෙන් ඉහළටද සමහර අවස්ථාවලදී ශරීරයේ පුරාද දැනේ. කම්පනද දිගටම තිබේ. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට කළ යුත්තේ කුමක්දයි වදාළ මැනවි. ඔබ වහන්සේගේ දෙපා නම දෙමි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. කාගෙද කියලා කියන්න පුළුවන් දෙයක්ත්. එන්න පොඩ්ඩක් හොඳයි. තෙරුවන් සරණයි. දැන් මුළු කයේම කම්පන දැනෙන එකද වෙන්නේ? එක තැනක් කියලා දෙනවද? හරි. ඔහොම කියන්නේ. කයම දැනෙනවා. මුළු කයම දැනෙනවා. ඒ කියන්නේ මුළු කයම හෙල වෙනවා වගේ දැනෙනවද? එහෙම නැත්නම් වැඩියෙන් දැනෙනවා පප ප්‍රදේශේ. හරි. අනිත් තැන් වලටත් යන වෙලාවල තියෙනවා. ඔව්. මේක නිකන් කරදරයක් වගේද තේරෙන්නේ භවනා කරද්දී නැත්නම් මේකට හොඳට අවධානය යොමු කළා කියන්නේ ශාන්ත මනසකින් බලන් ඉන්න පුළුවන් ගැති තියෙනවා. එහෙම කරන්න පුළුවන්. හොඳයි. එතකොට සක්මන් භාවනාදී කොහොමද තේරෙන්නේ? සක්මන් භාවනාදී යටිපතුලට දැනෙන සංවේදන දැන් අනිත්‍ය වගේ ඒවා තේරෙනවා. අනිත්‍ය වගේ මේකත් තේරෙනවා. හොඳයි. එතකොට ඒ කියන්නේ දැන් මෙනෙහි කිරීම මොකක්වත් ඕනේ මේ දැනෙන දේවල් එක්ක ඉන්න පුළුවන්ද? හොඳයි. දැන් මේ දැනෙන දේවල් වල Tamanට නිකන් තේරලා තියෙනවද දැන් මේ කොහේ දැනුණත් මේ සමහර වෙලාවට මේක වෙනස් වෙනවා සමහරලාට තම ඒවා ඇති වෙනවා සමහරලාට ඒවා මම දන්නේම නැතුව මම බලන් ඉඳද්දිම නැතිලා යනවා කොහෙද තියෙන්නේ කියලා තේරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ එකපාරට ඊළඟ තැන කොහෙද කියලා දන්නෙත් නැහැ. ඔය වගේ දේවල් එහෙම තේරලා තියෙනවද? දැන් අර තද වෙන එකේ නම් කොහෙන් මත වෙනවද දන්නේ නැතුව මුළු එහෙම කකුල් වලට ඇවිදලා ඉස්සරලා දැන් අද දැන් වෙනදා තිබුණේ නැති දෙයක් වුණා මේ ඩියුම ලියලා ඉවරුණාට පස්සේ යටිපතුලේ ඉඳන් රස්නයක් ඇදිලා දාටියක් දැම්මා. ඒක මුළු ශරීරෙටම දැනුණා. ටිකක් වෙලා තිබුණා. දැන් ඔය ඔය කම්පන ස්වභාවයක් කියන එකේදී කම්පනයක් කිව්වහම සාමාන්‍යයෙන් මෙහෙම එක පටන් ගත්තා. ඔහොම ඊට පස්සේ නැති වෙලා ගියානේ. ඊට පස්සේ ආයෙ තව කම්පනයක් පටන් ගන්නවා. එහෙම තේරෙනවද? එහෙම ඇති වෙනව නැති වෙනව තේරෙනවා. තේරෙනවද? හොඳයි. දැන් බලන්න පොඩ්ඩක් මේ දැන් කම්පන වශයෙන් දැන් කයේ ඕන තැනක් තියෙනවා. ඕනම තැනක මේවා දැන් පටන් ගන්න පුළුවන්. ඒක දැන් තේරලා තියෙනවානේ. ඕනම තැනක මේක පටන් ගත්තට මේ හැම කම්පණයකම අර වගේ ඇතිවීමක් තියෙන නැතිවීමක් තියෙනවා. ඒක තේරෙනවා නේද? ඒ හින්දා දැන් පොඩ්ඩක් ඒ ඒ ස්වභාවයෙන් බලන්න. දැන් මේ කම්පණය ගැන කම්පණයෙන් කම්පණයේ ඇත්ත වශයෙන් මොකද තියෙන්නේ? කියන්නේ ඇත්ත වශයෙන් මේකේ ගතයුත්තක් මහා දෙයක් නෙමෙයි. හැබැයි මේකේ තියෙනවා නිකන් පටන් ගැනීමක් තියෙනවා. මුලින් තිබුණ නැහැ. දැන් උන්නත් එකපාරට පටන් ගන්නවා. ඊට පස්සේ ඒක මහා වෙලාවක් තියෙනවා. ඊට පස්සේ දන්නේම නැද්ද තේලා යනවා. ඊට පස්සේ ආයි ඉවරයි. ආයි තව තැනක මුලින් තිබුණේ එක පාට පටන් ගන්නවා. ඊට පස්සේ ආයි නැතේලා යනවා. මේ මේක තේරෙනව නේද? මේ මේ දෘෂ්ටි කෝණයෙන් චුට්ටක් බලන්න. දැන් මේ මුළු කයේම ඕනම තැනක ඇති වෙන කම්පනයක් දිහා දැන් මේක ඇති වුණා ඔන්න පොඩ්ඩක් පැවතුණා නැති වුණා. ඔන්න තවත් තැනක ඇති වුණා පොඩ්ඩක් පැවතුණා නැති වුණා. මේ විදිහට චුට්ටක් අපි සාමාන්‍යයෙන් අනිච්චානුපස්සී කියලා කියනවා. කියන්නේ අනිත්‍ය මුසු වෙච්ච බැල්මකින් බලන්න. මේ විදිහට බල බලා බල බලා ඉන්න මේ හැම තැනම වෙන්නේ ඔච්චරයි. දැන් ආයේ ඊට පස්සේ ඔය තද ගතියක් බුරුල් ගතියක් ආවත් ඒකෙත් බලන්න මේකෙත් පටන් ගැනීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. කොහෙද පටන් ගන්න කියලා يعني කොතනද මේක ඇති වෙන්නේ කියලා අපිට කියන්නත් බෑ. නිශ්චිතව කියන්නත් බෑ. කොයි වෙලාවෙ මොන විදිහට වෙනස් වෙනවද කියලා කියන්නත් බෑ. අවසන් වෙන්නේ කොයි වෙලාවද කියන්නත් බෑ. බලන්න මේ Tamanට කියන්න පුළුවන්ද කියලා. හොයලත් බලන්න. එහෙමත් බලන්න. මේක හොයන්න පුළුවන් බලන්න පුළුවන්ද නැත්නම් මට පාලනයක් මේකේ තියෙනවද කිසිම පාලනයක් නැද්ද මගේ පාලනයෙන් තොරව මේවා ඔක්කොම වැඩ කරනවද කියලා පොඩ්ඩක් නිකන් විමසිලිමත් නුවණින් දැන් බලන්න. කය පුරාම ඕනම තැනක ඇති වෙන මේ ස්වභාවයන් හොඳ විමසිලිමත් නුවණින් බලන්න මේගොල්ලෝ මේ මට ඕන විදිහට වැඩ කරන්නේ. නැත්නම් ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කරන්නේ. එහෙම තේරෙන්නේ ඒ ඕන විදිහට එනවා කියලා මොකද මේ තදවීම එනකොට කම්පන ගතිය තියාගෙන ඉඳ අමාරු වෙන වෙලාවකට ඒක දිගටම තියෙනවා. නමුත් මට හිතෙනවා නැගිටලා ඉදහම ටඩිය පහසුයි කියලා. එතකොට මම ඒ වෙලාවට තමයි සක්මනට යන්නේ. සක්මනට යන්නේ. සක්මනට ගියාම මොකද වෙන්නේ? සක්මනට ගියාම තාමත් නිකන් පාද බර ගතියක් වගේ තේරෙනවා. නමුත් සක්මනේ ඒ පුරුදු විදිහට කරගෙන යනවා. දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? දැන් අවුරුදු සක්මන් භාවනා එහෙමනම් මෙහාට ආවේ ඊට පස්සේ තමයි වැඩිපුර පුරුදුනේ. ඔය අවුරුද්දක් විතර. මෙදා ඔව් අවුරුද්දක් විතර. ආනාපාන සති භාවනාව නම් ඊට වැඩිය ටිකක් කල් කරන අවුරුදු. හොඳයි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේවා බලද්දී මනසේ තියෙන සැහැල්ලු ගතියක්ද නැත්නම් හොඳට නිකන් කිටි කිටි අරමුණට දාලා බලනවා වගේ ගතියක්ද තියෙන්නේ? සැහැල්ලු ගතියකුත් දැනෙනවා දැන් ආනාපාන සති භාවනාව කරනකොට හිත එකඟ වෙනකොට සැහැල්ලු ගතියක් තමයි තාම ආනාපාන සතිය කරලා ඊට පස්සේද මේවා බලන්න ගන්නෙ? දැන් ඒක පටන් ගන්නකොටම කම්පන එනවා. එනවා. හරි. ඒක දැන් ඒ කියන්නේ එකඟතාවයක් ඕනනම් පොඩ්ඩක් ආයි ආනාපාන සතියෙන් හිත නිකන් ආයි විසිරෙච්ච ගතියක් තියෙන වෙලාවට විතරක් පොඩ්ඩක් ආනාපාන සතිය වඩලා හිත එකඟ කරගන්න. හිත නිකන් අපි නිකන් ටෝච් එකක් හරි ගස්සලා හරියට අර විසිරිච්ච ටෝච් එක එක තැනකට ගන්නවා වගේ පොඩ්ඩක් ආනාපාන සතියෙන් හොඳට හදාගන්න. හදාගෙන ඊට පස්සේ මේවා බලන්න යන්න. යන මේ ගැටලුවක් නැහැ මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔතන ඉතින් ධර්මයේ ගැන පැත්තෙන් කියනවා නම් දැන් බුදුරහමඳුරෝ කියනවා ඔය හැම පැත්තකදීම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කියන්නේ මේක විහෙරති කියන්නේ මේ කියන්නේ දවසක් දෙකක් නෙමෙයි සතියක් මාසයක් නෙමෙයි සෑහෙන කාලයක් තිස්සේ මේක මේ තියෙන දේවල් වල ඇතිවීම බලමින් වාසය කරනවා. නැතිවීම බලමින් වාසය කරනවා. දැන් හැබැයි මේ හැමදේම ඇති වෙනවා. ඊළඟට ආයි නැති වෙනවා. කොහේද ඇති වෙන්නේ කියලා දන්නෙත් නැහැ. නැති වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්නත් බෑ. හැබැයි පොඩ්ඩක් මේවා බල බලා බල බලා වාසය කිරීම අවශ්‍යයි. මේක බැලීම හරහා තමයි ඇතුලේ නුවණක් දියුණු වෙන්නේ. එහෙනම් මේ කියන්නේ මධ්‍යස්ථ සිතින් බලන්න. ඒ කියන්නේ මේ මේක දිහා නිකන් මහා කරදරයක් නෙමෙයික කියලා එහෙම බලන්නත් එපා. ඊළඟට ලොකුවට බරක් කරගෙන මේ බලන්නත් එපා. බොහොම සැහැල්ලු හිතින් වෙන්නේ මොකද කියලා සැහැල්ලුවෙන් බලාගෙන ඉන්න. හොඳයි. හොඳයි. මොනවාද ඊට පස්සේ තව විස්තර කියන්න ඊළඟට දැන් මේ දවස් දැන් ඉස්සරහට තියෙනවනේ ආයි විස්තර කියන්න මොනවාද තේරෙන්නේ කියලා එහෙමයි සර් හොඳයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැනට වසරක පමණ සිට භාවනා කරමි මා මේ වන විට අත්දකින්න දෑ සම්බන්ධව ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවපූර්වකව ලබා ගැනීමට පතමි සක්මන් භාවනාව සක්මන අදිෂ්ඨාන කර සක්මන කෙලවරක සිටගෙන හිටි ඉරියව්වම හොඳින් සෙමින් මෙනෙහි කරමි. හිස තුල පුරාම හිරිවැල්ද ශරීරයේ තන තන හිරිවැල්ද ඇති වී ශරීරයේ සැහැල්ලු එකම ද්‍රව්‍යයක් බවට පත්වන ලෙස දැනේ. මෙනෙහි නොකර පාදයේ සියලුම චලන නිරීක්ෂණය කරමි. ක්‍රමයෙන් පතුල පොළවේ වදින තද ගතියත් එසවෙන විට ඇති සැහැල්ලු බවත් වෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසු ලෙසද දෙකින්ම සම රසක් ලැබෙන ලෙස දැනේ. මේ වන විට ශරීරයේ තද වායු බැලුණයක් ලෙස දැනෙන අතර සක්මන පුරා ශරීරය එහාට මෙහාට ඉබේ ගමන් කරන ලෙස දැනේ. අවට ගැන කාලය ගත ගැන අවබෝධයක් නැත. විනාඩි 30කට පමණ පසු සක්මන වේගය ඊටම අඩු වී අවටද නොපෙනී යනසේ සක්මන නතර වීමට යයි. චේතනාවකින් යලි පෙර වේගයට පැමිණිය නොහැකිය. මේන් පසු මා පරයන්කයට යමි. පරයන්කයේදී හුස්ම දැනීමක් නැත. හිඳි ඉරියව්ව දෙස බලමි. ස්පර්ශ ස්ථාන දෙස මාරුවෙන් මාරුවට බලන අතර ශරීරයේ හැඩය සෙමින් මැකී යයි. ස්පර්ශ ස්ථානවල තද බව හොඳින් මතුවේ. ඒ වාද එකක් බලා අනික බලන විට පෙරට වඩා තද ගතිය මුදු ඇති අතර ඒවා පිහිටි ස්ථානවලින් එහාට මෙහාට වී යයි. ක්‍රමයෙන් තව දුරටත් ඒ තද හෝ මෘදු ගති නොදැනෙමින් සිත ඒ මත තැබීම අපහසු වේ. සිත ඉබේම හිස් තරමක ආලෝකමත් බවකට යොමු වේ. ශරීරයට සාපේක්ෂව ඉම හිස් බව සියුම්ය. වෙනසක් නැත. එහි ටික වේලාවක් රැඳුණු පසු සිතුවිලි වරින් වර එයි. බැලූ පමණින් ඒවා ඉවත් වේ. යලි සිත හිස්සේ. නමුත් ශරීරයේ ඇත යන දැනීමක් බාහිරෙන් දැනේ. නමුත් ශරීරයේ සිතට හසු නොවේ. බොහෝ වේලාවකට පසු ශරීරයේ පහළින් සිසිල් බවක් දැනී හිස තුල විදුලි ධාරාවෙන් පහළට ගලයි. කෙටි වේලාවක් මේ පවතී. වර එක හදවත ප්‍රදේශයේ සිට පහළටත් හිසටත් විදුලි ධාරා මෙන් ගමන් කරයි. මෙම විදුලි ධාරාවකට පසු සිත ඊතා තද ආලෝකයක් තුලට ශරීරයේ ඇතැයි යන දැනීමද නැතිව ඇදී යාමට මින් සැරසේ. නමුත් නොයයි. ඊම තදාලෝකමත් බව තුල දැඩි නිශ්චල නිහඬ බවක් ඇත. ශ්‍රණිකෝ මින් ඇති වූ එය භාවනාවේදී ලැබෙන මොහොත වෙන විට විශාල ශක්තියක් අවශ්‍ය දෙයක් බවද විශාල ශක්තියක් එහි කැරකෙනසේද දැනේ. මා මෙතෙක් ලැබූ අත්දැකීම් වලින් මා නිවැරදි මාර්ගයේම ගමන් ගන්නේ දැයි දැන ගැනීමට ගෞරව පෙරදරිව උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. හොඳයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද ඔබට? ඔව්. පොඩ්ඩක් එන්න. ත්වන් සරණයි. මේ මුලින්ම සක්මන ගැන කියනවා නම් සක්මනේදී අපි හිතමු අර විදිහට කරගෙන යනකොට දැන් මුලදී හොඳට අරමුණ එක යනවා. අරමුණ එක යනකොට දැන් ප්‍රමාණිකූලව අරමුණෙන් හිත අයින් වෙන ගතියක් තේරෙනවා. තේරලා ඉවරලා ඊට පස්සේ දැන් ඇස් නිලං ඇස් නිකන් අඳුරු වේගෙන වගේ එනවා. ඇස් නිකන් පිය වේගෙන යන වගේ වෙනවා. ඊට පස්සේ චේතනාපූර්ව කරන්න බැරි ගතියක් එනවා. එතකොට කරන්න යන්නත් එපා. දැන් හිත දැන් හොඳට එකඟ වෙලා අරමුණෙන් අයින් වෙලා දැන් මේ ඊට වඩා මට්ටමකට යන්නේ. එතෙන්දී සක්මන කියන එක මේ දැන් එන මට්ටමට රළු වැඩි. සක්මනේ යෙදෙන්න එපා. එතකොට එක්ක එහෙම්ම හිට ගන්න. දැන් සමහරලාවට ඔය මට්ටමේදී අපි ඇවිදගෙන ගිහිල්ලා මේ ඉඳගෙන ඉන්න තැනට යන්න ගියොත් ආයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවනේ. ගිහලා ආයි පොඩ්ඩක් සකස් වෙන්න ඕනේ. එහෙම ලොකෝ කරදරයක් නොවි එතෙන්ට යන්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. නැත්තම් හිට ගන්නත් පුළුවන්. හිටගෙන නිකන් හිතට පොඩ්ඩක් නිකන් ඔහේ නිශ්චලව ඉන්න දෙන්න. එතකොට නිකන් අරමුණක් නැතුව සමහර නිකන් හිස් වෙලා වගේ යන්න ඉඩ තියෙනවා. ඊළඟට ආයේ අපිටම හිමීට හිමීට වැඩේ අවුල් කරගන්න නැතුව ඉඳ ගන්න තැනට ගියා කියලා. ඉඳ ගන්න තැනට ගියාමත් ආයේ වෙන අරමුණක් දෙන්න යන්න එපා දැන්. දැන් සක්මණෙන් ඔක්කොම ටික වෙලා තියෙනවා. සෑහෙන සකස් වෙලා තියෙනවා. ඉඳගෙනත් මේ දැන් ඉඳගත්tාම මොනවද ඉස්සෙල්ලා බලන්නේ? ස්පර්ශ ස්ථාන බලනවද? මොනවද කරන්නේ? ආනාපාන සතිය කරනවද? මොකද්ද කරන්නේ? ආනාපාන උස්ම දැන් දැනෙන්නෙම නැහැ. හරි. ඉඳගත්තමත් අර යද්දි දැනුන සැහැල්ලු අර උලන් පිරුණු මුළු කයම එකක් වෙච්ච ගතිය හිමම දැනෙනවා. හරි. මුළු කයම එකක් වෙච්ච ගතිය එහෙම දැනෙනවා. අහහ. එහෙම බලාගෙන ඉද්දි අර මම අර හිත හිස් නිකන් හිම හිස් ගතියට එහෙම බලන්න පුරුදු වෙලා නැහැ අර ස්පර්ශ ස්ථාන ටික හිමින් දැන් තදගත හිම දැනීගෙන එනවා. ඒ කියන්නේ මුලින්ම නැහැ වගේ. ඒක වර්ධන්නේ නැහැ. ඒව නිකම් මතු වේගෙන අර ශරීරේ ඡායාව වගේ වටේ තියෙන එක නැති වෙලා එහෙම දැනෙනවා. හරි. එතකොට ඒව අත්හැරලා යන්නේ නැතුව ඒව දැකලම යන්න කියලා නිසා කමන්නේ කමන්නේ. ඒක වර්ධන්නේ නැහැ. එහෙම බලන්න සමහර. කමන්නේ. ඒ කියන්නේ ඒව හොඳට බලන්න. ඒව හොඳට බලබලා ඉන්නවා. දැන් ඔය දේවල් බලබලා ඉන්න එක මේ ස්පර්ශ ස්ථාන බලබලා ඉන්න එක සක්මන් භාවනාවේ හොඳට ඒව බලබලා හිටපු එක කොච්චර කාර්යයක් විතර කරාද? දැනට අවුරුද්දකින් සමස මුල් මාස පහයක්ම ඒ කියන්නේ බාහනක් කිරල නැහැ ඇත්තටම. ඔව්. ඒ කියන්නේ හුස්ම ගන්න මේ ගොඩක් ආයාස කරලා තිනවා මේ කැසකින් පීඩා වෙන ඒ කියන්නේ හිතමතා හුස්ම ගන්න ගිහිල්ලා ඔව්. ඉබේ වෙන හුස්ම දකින්න නැතුව. ඔව්. දැනට මෙහෙම දැකලා මාස දෙකක් වගේ තමයි දැන් වෙන්නේ. හොඳයි. තව ටිකක් මේ මේවා කියන්නේ දැන් බලබලාම ඉන්න. ඒක කිසි වරදක් නැහැ. එකපාරට නොබලා ඉන්න යන්නේ නැතුව බලන්න. තව හොඳට මේවා බලන්න. මේ පරිශ ස්ථාන හොඳට බලනවා. ඊළඟට ඕන්නේ නම් මුලින් කරේ ආනාපාන සතියද? ආ දැන් හුස්ම තේරෙන්නේ නැහැ කිව්වනේ. හරි. කමන්නේ. ඒතකොට දැන් මේ දැනෙන දේවල් ටික හොඳට එතන නිකන් හිත එකඟ කරගෙන නිකන් නාභිගත කරගෙන වගේ හොඳට එතන බලාගෙන ඉන්න. මෙහෙම බලබලා ඉඳද්දී හිත දැන් තමන්ම තමන්ටම තේරලා තියෙනවනේ දැන් සමහරවිට දැන් වෙලාවක් එනවා මේ කර කර හිටියට පස්සේ දැන් අරමුණට යන්නේ නැහැ වගේ. එහෙමයි. බහින්නේ නැහැ වගේ තේරෙනවනේ. ඒ වෙලාවට කරන්න යන්න එපා. ඒ වෙලාවට පොඩ්ඩක් හිතට නිදහසක් දෙන්න. දැන් අපි මුලින් මෙහෙවලා මේක කරෝන ඔයාලවුවා. ඊට පස්සේ එයා කර කර ඉන්නවා. කර කර ඉඳද්දි දැන් එයාට දැන් ටිකක් ඇති වෙලා එයා දැන් ටිකක් එළියට එන්න වගේ හදනවා. අරමුණ ඇතුළට යන්නේ අරමුණ දැන් මෙහෙම තියෙනවා අරමුණ ඇතුළට යන්න ඕනේනේ මේකේ විස්තර බලන්න. ඊට පස්සේ අරමුණ ඇතුළට යන්නේ නිකන් අරමුණ මතු පිට ඉන්නවා වගේ තේරෙනවා. මේ වෙලාවට දැන් අපේ පොඩ්ඩක් අර යොදන වීරය දැන් අඩු වෙන්න ඕනේ. අපි වීරයකින්නේ මේ අරමුණකට නංවන්නේ හිත. විතර්කයක් කරානේ අරමුණ නංවන්නේ. එහෙම කරන්නේ නැතුව පොඩ්ඩක් සැහැල්ලුවෙන් දැන් අරමුණ අරමුණක අරමුණ දෙසට යවනවා විතරයි. හිත. පොඩ වීරය අඩු කරන්න ඕන. වීරය අඩු කරලා නේ දැන් ස්පර්ශ වෙන නිකන් මතු පිටින් ඉන්න දෙනවා යාට දැන්. බොහොම මේ මේ මේ මේ සෞම්‍ය විදිහට, බොහොම මෘදු විදිහට. ඊට පස්සේ ආයි එයා දැන් තව ටිකක් දැන් හිත මොකද්ද සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. ආයි දැන් අරමුණු රාශියක් තියෙනවා. හැබැයි එකකටවත් දැන් යන්නේ නැහැ හිත. හිත ඉන්නේ නිකන් නිස්කලංකව. නිකන් හිස්ව ඉන්න පටන් ගනීවි. එහෙම තේරලා තියෙනවද? තාම දැන් අර හිත එහෙම මේ ශරීරයේ ස්පර්ශ තැන් වලින් හිත ඒ කියන්නේ හිතෙන්ට දාගන්න බැරුව ඒ කියන්නේ යන්නේ නැහැ වගේ දැරිලා දැනට සති දෙකක් වගේ වෙන්නේ. හරි. තාමච්චර. ඔහොම කරගෙන යන්න. ඔය ක්‍රමයෙන්ම කරගෙන යන්න කිසි වරදක් නැහැ. ඔහොම කරගෙන යන්න. කරගෙන යද්දී අර විදිහට අරමුණට දැන් හිත මේ කියන්නේ බහින් නැති ගතිය තියෙන වෙලාවදී පොඩ්ඩක් වීරය අඩු කරන්න බලෙන් මේක ඇතුළට අරමුණ අස්සට දාන්න යන්න එපා දැන්. يعني ඉස්සෙල්ලා වගේ දැන් දැන් මේ වෙලාවෙද්දී හිතට වෙන අරමුණු ඇවිල්ලා කරදර කරන ස්වභාවයක් තියෙනවද නැත්නම් මේකත් එක්ක හොඳට හිත ඉන්න ස්වභාවයක්ද තියෙන්නේ නෑ අරමුණෙන් නෑ සමහර අරමුණෙන් නෑ හරි ඒ කියන්නේ වෙනේ වැඩේ ගාන්නට වෙනවා හරි හරි පාරේ යනවා දැන් අරමුණට බලෙන් මේ හිත යොමු කරන්න එපා ඒ උනට බොහොම සැහැල්ලුවෙන් ටිකක් එයාටම නිකන් අපි නිකන් අතහැරලා දැම්මා වගේ එයාට කැමති විදිහට ඉන්න නිකන් අතහැරලා දැම්මා වගේ චුට්ටක් බලන්න තමන් අර පාලනයක් සහිතව කරපු භාවනාව දැන් පොඩ්ඩක් පාලනයෙන් තොරව වෙන්න ඉඩ හරිනවා වගේ. නිකන් සාමාන්‍ය ලොකු සාන්ස් කියන්නේ ඔටෝ පයිලට් දානවා වගේ කියන්නේ. අපි ඉස්සෙල්ලා වාහනේ අරන් ගියා අපිම. ඊට පස්සේ ඔහේ යන්න හරියා. අන්න වගේ ස්වභාවයක්. දැන් මුලින් අපි වීරයෙන් අරමුණුවට දදා ගියා. දැන් මේ දැන් අරමුණට බහින්නේ නෑ යා. ඊට පස්සේ අපි පොඩ්ඩක් අත අයින් කරගන්නවා. කල බලනවා දැන් මෙයා මොකද කරන්නේ. එතෙන්දී බලන්න මේ දැන් එයාට එයා ඉන්නවනම් නිකම් එක අරමුණකටවත් යන්නේ නැතුව අරමුණු රාශියක් තියෙනවා. ඒකකටවත් බහින්නේ නැතුව නිකන් එයා මැද්දට ඇවිල්ලා වගේ ඉන්නවා. බලන්න කොහොම දෙයක්ද වෙන්නේ. එහෙම ඉන්නවා නම් ඉන්න දෙන්න. ආයි මුකුත් කරන්න යන්න අවශ්‍ය නැහැ. සමිංහස දැන් මම එකපාරක් බැලුවා එහෙම ශරීර දැන් බැලුවත් එක විනාඩි 5ක් ඇතුළත වගේ ඉක්මට ඉක්මට හිත අයින් වෙනවා ශරීරයෙන්. හරි. එතකොට නිකම්ම ඉඳගත්තු ගමම්ම හිත නිදහස් ගන්න පුළුවන්ද කියලා. ඔව්. එතකොට සිතුවිලි එනවා වේගෙ වැඩි සමිංහස. ශරීරය හරහම ආවම සිතුවිලි ගොඩාක් අඩු වෙලා අර අනහරි. නිස්කලංකම තැනකට යනවා. අනහරි. එහෙම්ම මෙන්න. ඒ ඒ ක්‍රමෙම තමයි යන්න තියෙන්නේ. එකපාරට අපිට ඒ කියන්නේ තාම කියන්නේ අපි මේක පුරුදු කරන අවදීනේ. ඒ හින්දා කය හරහා මේ නිකන් අපි හිතමු දැන් මාකද දැන් ප්ලේන් එකක් යද්දී උඩට උස ගන්න නම් එකපාරට ඉන්න තැන ඉඳන් උඩට ගන්න බැහැනේ. එයා ධාවන පතේක ගිහිල්ලා වේගය අරගෙන තමයි උඩට උසන්නේ. අන්න ඒ වගේ තමයි මෙතනත් අපි කය හරහා කයේ තියෙන දේවල් ටිකක් හොඳට බලලා බලන්න දීලා ඒකෙන් නිකන් ජවයක් වගේ ගනිනවා හිතට. ඊට පස්සේ අන්න හිතට ශක්තිය ශක්තිය කියන්න හරිනම් සැහැල්ලුව ආවට පස්සේ එයා හිමීට එයාට උමනා කරන දේ වෙනවා දැන්. ඒ ඒ දේ අපි මුලින් සකස් කරලා දෙනවා කයට යොමු කිරීම හරහා. ඒ යන ක්‍රමය හොඳයි. ඊට පස්සේ අර දැන් ආලෝක ස්වභාවයක් ආවා කියන එක මොකද්ද උනේ? එතෙන් සමහස දැන් ශරීරය දිහාම බලාගෙන ඉඳිද්දී හිත දාන්න බැරුව, ඒ කියන්නේ ශරීරයේ තුලින්ම හිත නිදහස් වෙලා ආලෝකයක් කියන ලප එහෙම නෙමෙයි මුළු මුළු අවකාශ මුළු ප්‍රදේශයේම පොඩි හඳ එලියක් වගේ එහෙම එලියක් එහෙම දැකලා නැහැ. එහෙම දැන් ශරීරෙත් එක්ක හිත තිබිලා හිත අයින් වෙනකොට එහෙම පේන්නේ. එතන හරිම නිදහස්. ඒ කියන්නේ මුණාට ඉස්සරහ අවකාශයේ එළියයි. නමුත් පිටපැත්තෙන් නිකන් ශරීරෙ ඡායාවක් වගේ දැනි දැනි තියෙනවා. නමුත් ශරීරය හොයන්න බැරි විදියක තියෙන්නේ. ඒ නිදහස් ගතියේ දැන් බලන්න ශරීරයක් නැහැ. හිත තියන තැනකුත් නැහැ. එතකොට අර හිස් අවකාශ දිහා බලන් ඉද්දි සිතුවිලිත් නැහැ. හරි. ඒ අවකාශය ටික ටික එළිය වැඩි වෙලා හිත ගැඹුරකට යනව දැනෙනවා. ඒ ගැඹුරකට යද්දි යද්දි අර ශරීරයේ තියේ කියලා දැනෙන දැනීමත් ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ කලින් නිකන් පිටව හරියෙන් හරි ඉතුරු වෙලා කියලා දැනුණා ඒකත් අඩු වෙනවා වගේ දැනෙනවා. එහෙම ගිහිල්ලා ඒ ඔක්කොම වෙනසම නිසා පැයක් වැඩි වෙන්න ඕන. පැය විනාඩි 15ක් විතර යද්දි මම හිතන්නේ එහෙම ආවම එතකොට දෙපා සීතල වෙලා අත් හැම ඔක්කොම සීතල. එතකොට ශරීරය ආයි එකපාරට හිතට ටක් ගාලා එනවා මේ ආ මේ අත සීතල වුණේ කියලා. ගොඩාක් සිසිල් වෙලා මේ මේ අරමුණ දිහා දැම්ම බලන්න යන්න එපා. දැන් මේ ආපු එකත් නිකන් අරමුණක්නේ. දැන් අපි හිතේ අරමුණක් නැතුව. අපි දැන් මේ කය පාවිච්චි කළා ඔන්න හිත නිදහස් කරගත්ත අරමුණු වලින්. දැන් ඔන්න ඊට වඩා වෙනස් අරමුණක් කියලා දෙන ඒක ආලෝක ස්වභාවයක්. දැන් අපිට මේකත් අරමුණක් තමයි හැබැයි. දැන් එහෙනම් මේක බලන්න යන්නත් එපා. මේකටත් හිත නොදාම ඉන්න. මේකට දාලා මේක ඇතු මේක ඇතුලෙන් අපිට ගිහිල්ලා සමාධියකට යන්න පුළුවන්. හැබැයි ඊට වඩා වෙනත් වෙනත් ක්‍රමයකට ඒ කියන්නේ ඒ ඒ හරහා ගියොත් දැන් මෙතනින් ගත්ත එක පැත්තකින් ආපු පැත්ත අපි විපස්සනාව පැත්තෙන් ආව සමාධිය දැන් අපි එක වෙන පැත්තකට හරවලා සමත සමාධිය පැත්තට හැරෙවෙනවා. එහෙම එහෙම අවශ්‍ය නැහැ. ඒ හින්දා දැන් මේ ආලෝකයක් ඒවි තිබුණට ඒකටත් ඒකටත් නිකන් අතහැලා දාන්න. ඒ ඒකටත් හිත බල ඒක බලන්න යන්න ඕනේ. හිතට නිදහසේ ඉන්න දෙන්න. හිතට නිදහසේ ඉන්න දීම හරහා අරමුණු නොදීම හරහා යනවා සමාධියකට. ගැඹුරකට යාවි. ඒක ඊට වඩා වෙනස්. එහෙනම් එහෙම කරන් දැන් මේ ආලෝකයක් ආවට ඒක දිහා බලන්න යන්න එපා. දැන් බලලානේ. බලපු හින්දා දැන් එයා නිකන් ශක්තියක් වගේ හැදිලා ඔන්න එයා එනවා නිකන් අල්ල ගන්නවා වගේ. එහෙම අවශ්‍ය නැහැ. ඒක දිහා බලන්න යන්න ඕනේ ඒකත් තව අරමුණක් විතරයි. දැන් අපි කයේ දේවල් බල බලා හිටියද්දී දැන් හිත අකමැතුණානේ දැන් අරමුණු වලට යන්න. ඉතින් ආයි දැන් මේක බලන්න යන්නත් එපා. මේක දෙන්නත් උවමනා නැහැ. හිතට නිදහසේ ඉන්න දෙන්න. කල්ලා බලන්න. අහුවෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අහුවෙන්නේ මේක අස්සට ගියත් මේ යම් අවස්ථාවක ඉතින් ඔතන ඒ ගියත් මේක ඇතුළට නිස්කලංක වෙන්න. මොකුත් කලබල වෙන්න දෙයක් නැහැ. එතන ගිහිල්ලා මේ ටික වෙලාවක් ඉඳීවි ඒ තමන් ගොඩනගාගත මේ එකඟ භාවයට අනුරූපව ඉඳලා ඊට පස්සේ අයින් වේවි. ඉතින් මේ සමාධි පැත්තක් වර්ධනය වේවි. වරදක් නැහැ. හොඳයි හොඳයි. කළා ආයි කියන්නකෝ බලන්න මේ මේ පැති ටිකක් තියෙනවා. ආයි කියන්න මොකද වෙන්නේ කියලා. හොඳයි හොඳයි. හරි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේදී මම මෙතන පහසුවෙන් ඉන්නවා යන සිතුවිල්ලෙන් ඉන්න විට මට ආස්වාස ප්‍රස්වාසයේ දැනුනි උදරයේ පිම්බීම හැකිලිම වශයෙන්. මුලදී තිබූ කායික වේදනා සියල්ල මඩ වී ගියත් සිත දුවන්නට වේ. කය සිතට ගත්තද ඉක්මනින් සිත විසිරී යයි. අතීත සිදුවීම් ගලා යයි. හිතේ අසහනකාරී ගතිය මගහරවා ගන්නට බැරිය. හැම මොහොතකම අතීතයේ අතීතයට සිත දුවයි. ගැටීම වැඩි වෙන සිදුවීම් වැඩියෙන් මතකයට එයි. මේ ස්වභාවය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පැතු බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. හොඳයි. මේ මුලින් ආනාපාන සතිය බලනවා ඊට පස්සේ හැබැයි පිම්බීම හැකිලිම තේරෙනවා. එහෙම නේද කියලා තියෙනවා. හොඳයි. ආනාපාන සතිය බලන්න යන්නේ නැතුව බලන්න පිම්බීම හැකිලිමෙන්ම යන්න. ඒ කියන්නේ ඇතම් දැන් මෙතන මේ මට තේරෙන විදිහට ටිකක් භාවනාව පටන් ගත්ත කාලේ ඉන්න කෙනෙක්. ඒ නිසා ආනාපාන සතිය සමාලලට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා පිම්බීම හැකිලිමේ ඒ භාවනා ක්‍රමේ කිසි වරදක් නැහැ. ඒ නිසා පිම්බීම හැකිලිම අපි ආනාපානේ බලන්න ගියාමත් හිත මේ ස්වාභාවිකවම පිම්බීම හැකිලිම වෙතට එනවා නම් ඒ කියන්නේ මේක අරමුණක් වශයෙන් හිත කැමති ගෙනියන්න ඉස්සරහට පුළුවන්. ඒ නිසා මේ පිම්බීම හැකිලිමම අරමුණක් වශයෙන් පවත්වා ගන්න. මූල කමටහන වශයෙන් පිම්බීම හැකිලිම තෝරගන්න. මොකද මේකෙන් කායानुපස්සනා මට්ටමක් හොඳට හදලා දෙනවා. හොඳට හිත එකඟ බව හදලා දෙනවා. සතිය සමාධිය හොඳට දියුණු කරලා දෙනවා. ඒ නිසා බලන්න හැම පිම්බීමක් ගානෙම පුළුවන් ද දැනුවත් වෙන්න කියලා බලන්න. හිත පිට යන නිසා, දේශයට යන නිසා, ගැටෙන්න යන නිසා ඒක වළක්ව ගන්න නම් මේ පිම්බෙන වෙලාවේදී දැන් මේ කය අත්දකින්නේ පිම්බීමක්. තමයි දන්නවනේ මේ වෙලාවේදී ඔන්න පිම්බීමක් සිද්ධ වෙන්නේ. ඒක පිම්බීමක් කියලා හිතින් ලේබල් කරන්න. නැත්තම් හිතින් මේ මෙනෙහි කරන්න. මේක පිම්බෙනවා කියලා ඔන්න පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. ඊළඟට ඔන්න ආයේ හැකිලෙනවා. හැකිලෙන වෙලාවදී තමන් හොඳට දන්නවා දැන් මේ හැකිලීමක් සිද්ධ වෙන්නේ. පිම්බීම නෙමෙයි. ඒක ඉවරුණා. දැන් ඔන්න සිද්ධ වෙන්නේ හැකිලීමක්. මේ හැකිලීමක් නැත්තම් හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. පුළුවන් තරම් අර හිතේ තියෙන විසිරිච්ච ගතිය අඩු වෙන්න හිත පුළුවන් තරම් මේකටම යොමු කරන්න. මේ සිද්ධ වෙන ක්‍රියාවලියටම තමන්ගේ නිකන් මුළු ශක්තියම එකතු කරලා දුන්නා වගේ මේ කායික වශයෙන් සිද්ධ වෙන ක්‍රියාව හිතිනුත් හොඳට සනාත කළා වගේ ස්ථිර කරා වගේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. පිම්බෙන වෙනකොට පිම්බෙනවා කියනවා, හැකිලනකොට හැකිලනවා කියනවා. ආ ඊළඟ පාර පිම්බෙනකොට පිම්බෙනවා කියනවා, හැකිලනකොට හැකිලනවා කියනවා. මේ විදිහට මෙනෙහි කිරීම පාවිච්චි කරගෙන යන්න. එතකොට මේ ඔය හිත පිට යන ගතිය සෑහෙන්න අඩු මේ සක්මන් භාවනාවේදීත් සක්මන් භාවනාව ගැන කියලා නෑ නේද? නැහැ. සක්මන් භාවනාවත් කරන්න. සක්මන් භාවනාවේදීත් ඔය වගේමයි වම් පාදයේ ස්පර්ශ වෙනවා. අපි තුමු වම් පාදයේ පොළවේ වදිනවා. වදිද්දී ඒ වදින මොහොතේදී වම කියලා මෙනෙහි කරන්න. මොකද තමන් දන්නවා මේ දකුණු පාදයේ නෙමෙයි. දැන් ඔන්න පොළවේ වැදුනා. කලින් වැදිලා තිබුණේ නැහැ. ඔන්න දැන් වැදුනා. මේ වදින මොහොතේදී වම කියලා මෙනෙහි කරන්න. ඊළඟ දකුණු පාදයේ ඔන්න පොළවේ වදිනවා. වදින මොහොතේදී දකුණ කියලා මෙනෙහි කරන්න. මේ මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන් සෑහෙන්න අර හිතේ තිබිච්ච විසිරිච්ච ස්වභාවය අඩු කළා හොඳට මේ අරමුණට හිත නංවන්න අරමුණට හිත එකඟ කරන්න ඒක රාශී කරන්න මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා මෙනෙහි කිරීම පාවිච්චි කළා දැනට ඔය තියෙන හිත ගැටෙන්න යන දේවල් පුළුවන් තරම් අඩු කරගන්න. ඉතින් Taman ටිකක් මෛත්‍රී භාවනාව වගේ පුරුදු වෙලා තියෙනවා නම් ඕනේ නම් සක්මන් මේ ඉඳගෙන ඉන්න භාවනාවේදී නිකන් ගැටිච්ච භාවයක් හිත ද්වේෂ සහගත බවක් වැඩිපුර තියෙනවා නම් පොඩ්ඩක් මෛත්‍රී භාවනාව පුරුදු වෙලා තියෙනවා නම් මෛත්‍රී භාවනාවත් විනාඩි 5ක් 10ක් කළා ඊට පස්සේ පිම්බීම හැකිලීමට දාන්න පුළුවන්. හොඳයි. කාට හරි ඒ ලියපු කෙනාට තව වැඩිදුර විස්තර ඕනේ නම් තව කතා කරන්න පුළුවන්. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මගේ ප්‍රශ්නය නිදා ගැනීමේ කාලය පිළිබඳවයි. පසුගිය භාවනා වැඩමුළුවේ දෙකේදීම මුළු වැඩමුළුව තුලදීම දින 10 සහ දින 3 කිසිම මොහොතක නිදිබර ගතියක් නැතිව රාත්‍රී 9:30ටද තවත් පැයක් පමණ සතිමත්ව පරයන්කයක් හෝ සක්මනක් කළ හැකියයි සිතුනි. නමුත් පැය 6ක් හෝ 8ක් අතර කාලයක දෛනිකව නිදා ගැනීමෙන් සෞඛ්‍යයට හානි සිදුවේ යන මතයේ උඩ රාත්‍රී 9:30 පමණ වන විට නිින්දට ගියෙමි. භාවනා වැඩමුළුවලදී අපි සතියෙන් කාලය ගත කරන බැවින් පැය 6ට අඩු කාලයක් නිදා ගැනීම සුදුසුද සෞඛ්‍යයට හානි කරද සතිය වැඩිම සහ කෙලෙස් අඩුවීම හේතු කොට දිනකට නිදාගත යුතු කාලය අඩුවේද මෙම කරුණු දෙක වරහන් ඇතුලේ සතිය සහ කෙලෙස් බටහිර වෛද්‍ය ක්‍රමෙහි නැති බැවින් ඕන් දිනකට පැය 8 නිදාගත යුතුයයි මතයක සිටී. කරුණාකර පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඇත්තටම කියන්න තියෙන්නේ දැන් සතිය දියුණු වීමත් එක්ක හිතේ එකඟ බවක් ඇති වෙනවා. හිත අර අතීත අරමුණු එක්ක අනාගත අරමුණු එක්ක වෙන පෙළීම ඒක හරහා වෙන දැවීම ඒකෙන් හිතට ඇතිවන ආතතිය බරගතිය අඩු වෙනවා. අපි අතීත අරමුණු එක්ක අපේ හිත මුලා වෙලා ඉන්න තාක් හිතට තියෙන පුදුම වදයක්. මොකද හිත ඒ අරමුණු වල තියෙන රාග අරමුණක් නම් රාග අරමුණ හරහා දැවෙනවා, ද්වේෂ අරමුණක් නම් ද්වේෂ අරමුණ හරහා දැවෙනවා, මුලා වෙන අරමුණු නම් මුලා වෙන අරමුණු හරහා ගිහිල්ලා අතරමං වෙලා දැවෙනවා. ඉතින් මේ වගේ හිතට තියෙන පුදුමාකාර කරදරයක්. අපිට ඒක තේරෙන්නේ නැහැ ඇත්තටම. නමුත් භාවනාවක් කරන්න ගියාම ටික ටික අපි අර ඒ බර සැහැල්ලු වෙනවා මොකද පුළුවන් තරම් අපි උත්සාහත් වෙන්නේ ඊටාම නික්ලේශී අරමුණක ඊටාම සරල අරමුණක එහෙම නැත්නම් මේ උපේක්ෂා සහගත අරමුණක හිත පවත්වන්නයි උත්සාහත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් හිතට ටිකක් විවේකයක් නොදැනුවත්වම වෙලබෙනවා. ඉතින් ඒ නිසා හුඟක් දෙනෙක් ඔය භවනාව පටන් ගන්න දවසේ දෙකේ ඔය දේ කරන්න ගියාම නින්දට වැටෙනවා. මොකද අපි තුමු ආනාපාන සතිය කරන්න යනවා. අපි තුමු ලොකු රාජකාරී කටයුතු වල නිරත වෙලා කාර්ය බහුල ජීවිතයක් ගත කළා. අපි තුමු කාර්යාලයෙන් නිවාඩු අරගෙන එන්නේ මේ භවනා වැඩසටහනකට. ඇවිල්ලා ඔන්න හුස්ම රැල්ල දිහා බලන්නේ. ඉතින් බලන්න ගිය ගමන් නින්ද යනවා. මොකද මේ හුස්ම කියන එකේ නැහැ හිත පෙළන ගතියක්. හිත ලොකුවට කුප්පන ගතියක් නැත්නම් හිත පෙලීමකට දැවීමකට පත් කරන ගතියක් මේ අරමුණේ නැහැ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට ඉතින් අපේ හිත තේරුම් ගන්න මේ දැන් මේ නිදා ගන්න දුන්නා වගේ නැත්නම් එයාට සාමකාමී වැඩි හිත නින්දට වැටෙනවා. එතනම තේරෙන්නේ අපි මේ කරන භාවනාව හරහා හිතේ නිවීමක් සිද්ධ වෙනවා. හිතේ තිබුණා නම් යම්සි දැවීමක්, පෙලීමක්, ඝර්ෂණයක් තිබුණා නම් අන්නේ ගතිය පොඩ්ඩක් අඩු වෙලා හිත සාමාන්‍ය මට්ටමකට, හිත පොඩ්ඩක් නිස්කලංක වීමක්, නිදහස් වීමක්, කෙලස් අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඇතම් කෙනෙක් නින්දරත් වැටෙනවා. ඉතින් හැබැයි කාලයක් දැන් නිදා ගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ කාලයක් කරනකොට කරනකොට අන්න හිත ටික ටික තේරුම් ගන්නවා මේ නැතනම් හිත සංවේදී වෙනවා, සියුම් වෙනවා. මේ ඊ타ම නිස්කලංක ඒකාකාරී උපේක්ෂා සහගත අරමුණකත් අවදියෙන් ඉන්න පුරුදු වෙනවා. හැබැයි ඒ අරමුණේ නැහැ අර වගේ පෙළන ගතියක්, දවන ගතියක්, තැවන ගතියක් මොකක්වත් නැහැ. හරි තියෙන ශාන්ත ගතියක්. දැන් අපි නින්දකින් බලාපොරොත්තු වෙන්නේ තෝකම තමයි. නිදාගත්තාම හිතට විවේකයක් ලැබෙනවා. අපි තුමු සීහින දකින්න නැති ටිකක් ගැඹුරු නින්දකින් දැද්දි. ඉතින් කයත් විවේක ගන්නවා, හිතත් විවේක ගන්නවා. හිතත් ඉතින් ටිකක් වෙන අරමුණු මොකක්වත් මතක නැහැ. අනිත් දවසේ උදේ නැගිට්ටාම තමයි ආයෙත් අරමුණු එක එක මතක් කරලා අදින්නේ කොහෙද මොකද්ද කරන්නේ මම කවුද කින්ද මන්ද කියලා ඔක්කොම මතක් කරලා ආයෙ අර බිමින් තියපු බර ආයෙ ඔක්කොම ඔලුවට දාගන්නවා. ඉතින් ඒක තමයි අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අපි භාවනාවක යෙදෙන්න යෙදෙන්න පුළුවන් තරම් ඒ බර සැහැල්ලු වෙනවා, බර අයින් වෙනවා. අපි කෙලෙසයක් ආවත් ඒක අයින් කරගන්නවා. හිත පුළුවන් තරම් නිදහසේ සැහැල්ලුවෙන් නික්ලේශීව පවත්වන්න උත්සාහත් වෙනවා. ඒ නිසා භාවනා කරන කාලයේදී හොඳට හිත එකඟ වෙලා සමාධිමත් වෙලා කෙලෙසුන් අඩු වෙලා ඉන්න පුළුවන් නම් ඉතින් නිින්ද ලොකු අර කලින් පැවැත්වෝ වගේ ඔය බටහිර විද්‍යාවේ කිව්වයි කියන විදිහට පැය 8ක අවශ්‍ය වෙන්නෙම නැහැ. ඒ නිසා ඇතැම් ඒ කියන්නේ අපි තුම හොඳට කෙනෙක් විපස්සනාව වඩලා හිත පුළුවන් තරම් හොඳට නිදහස් කරගෙන අරමුණු වලිනුත් පුළුවන් තරම් නිදහස් කරගෙන සැහැල්ලුවෙන් ඉන්න පරිසරයක් නම් තියෙන්නේ. එයාගේ හිත ස්වභාවයෙන්මත් විවේකයි. ඒ ඒ ආයි මේ මේ නින්දට යන්න ඕනේ නැහැ හිතට අවශ්‍ය කරන විවේකය ලබලා දෙන්න. ස්වභාවයෙන්මත් හිත විවේකයි. ඒ නිසා යාට පය මේ කියන්නේ මේ නින්දට ගිහිල්ලා කරන්නේ ඇත්තටම කායික විවේකයක් ලබා දීමයි. මොකද කයට අවශ්‍යයි විවේකයක්. ඒ කායික විවේකය නින්දදී ලබලා දෙනවා. හැබැයි හිතට උමනා කරන විවේකය මේ භවනා හරහා සෑහෙන ලැබිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැය දෙකයි සැතපෙලා තියෙන්නේ. බුදු වුණාට පස්සේ සැතපෙලා තියෙන්නේ පිරිනුවන් පානකම්ම පැය දෙකයි. ඉතින් අපිට තේරෙනවා ඒ නිසා මේ ඒ මොකද නික්ලේශී හිතක අර ඌමනා මේ මේ නින්දෙන් ලැබෙන ලැබෙන්න ඕන විවේකයේ හිතට ලැබෙනවා තියෙනවා මොකද කෙලෙස් කෙලෙස් හරහායි මේ හිත පාරවන්නේ කෙලෙස් හරහායි මේ හිත දවන්නේ ඒ දැවීම අඩු වෙනවා නිදාගත්තාම හැබැයි ඒ දැවීම දැන් භාවනාව හරහා අඩු වෙලා නම් ඒ හින්දා නිින්ද අර තරම් පැය 8ක් තිස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. කියන්න. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ජනවාරි මාසයේ පැවැත් වූ භාවනා වැඩසටහනට මට මම සහභාගී වූෙමි. එහිදී අනිමිත්ත සමාධි මට්ටමක සිත පැවැත්වීම පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් ලදිමි. ඒ භාවනා වැඩසටහන අවසානයේදී නිවසට ගොස් තවත් දින කිහිපයක් භාවනා කටයුතුවල නිරත වූයෙමි. ඉන්ලද අධ්‍යක්ීම් මෙසේ දක්වමි. සිතට එන සිතුවිලි ඒ ඒ අවස්ථාවේම විදර්ශනා කළෙමි. බොහෝ දුරට පංච උපාදානස්කන්ධ ලෙස දකිමි. එවිට ඒවා ඒ ඒ ආකාරයට දකිද්දීම නිරුද්ධ වී යයි. සිත බොහෝ තැම්පත් වී සිතට අරමුණේම බොහෝ දුරට අඩු විය. දින දෙකක පමණ කාලයක් සිතට කිසිම අරමුණක් ගැනීමට අකමැති කලකිරුණු ස්වરૂපයක් ගත්තා. ඇස් දෙක ඇරගෙන අරමුණු නැතිව බොහෝ වේලාවක් ගත කිරීමට හැකි වුණා. දකින සිතෙන හැම දෙයක්ම ඇති වී නැති වී යන ආකාරය අද්දුටුවා. සමහර අවස්ථාවල ඊට වේගවත්ව චිත්තක්ෂණයක් ඇති වී නැති වී ගොස් හිත අන්ධකාරයකටපත් වුණා. එක අවස්ථාවක සිතට අරමුණු පංච උපාදානස්කන්ධේ ඇති වී නැති වී යන හැටි ඊතා ගැඹුරින් දැක්කා. හිත ඊතා තද සහ ඝන අන්ධකාරයකට පත් වී තද සමාධියකට පත් වූවා. මම හිතන විදියට පැය භාගයකට වැඩි කාලයක් ඒ தත්ත්වයේ තුල ඉන්නේ නැති. මම මට කළ හැකි කිසිම දෙයක් එතන ඌයේ නැහැ. පසුව ඒ தත්ත්වයේ මට හැදි. මගහැරි ඊතාසියුම් අන්ධකාරයක தත්ත්වයට හිතපත් වූවා. ඊළඟ දින කීපය තුල සාමාන්‍ය ලෙස භාවනාව සිදු වුණා. ක්‍රමක්‍රමයෙන් සිත තුල තිබූ කලකිරීම, අත්හැරීම, වැනි ගතිය අඩු වී හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාවෙන් බැලිය හැකි තත්යකට හිතපත් වුණා. දැන් සිත සමාධිගත වුවත් අන්ධකාර ස්වરૂපයක් නැහැ. කලින් නොදුටු ආලෝකමත් ස්වභාවයක් සහ වෙනදා නොවූ අන්දමේ සමාධිමත් ගතියක් සිතේ පවතී. මනා සැහැල්ලු බවක්ද ඇත. සක්මන නොදැනීම සිදුවේ. සක්මනේදී සිතෙන් සිත දිහා බැලීමේ පුරුද්දක් ඇත. බොහෝ දුරට අරමුණු අඩු ස්වභාවයක් ඇත. ඔබ වහන්සේගෙන් අදහස් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. හොඳයි. කාගෙද කියලා කියන්න පුළුවන්. හොඳයි. අ මයික් එක පොඩ්ඩක් දෙන්න. හොඳයි දරුවන් සඳහන්. වෙලා තියෙන දේ හරි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඔය අනිමිත්ත සමාධියට යනකොට මුලදී යන්නේ ටිකක් ගැඹුරු සමාධියක් කරහා. මොකද අපිට එකපාරට උතෙන්ට දාගන්න බෑ. හින්දා සෑහෙන සමාධිමත් බවක් එක තමයි උතෙන්ට දාන්නේ. හැබැයි ඉතින් අර තේරෙන ටිකක් බරට බරට තේරෙනවා. හිත නිකන් ගැඹුරක ඉන්නා වගේ තේරෙනවා. ඒක කාලයක් කරනකොට කරනකොට ඒ තන හුරු තැනක් වගේ වෙනවා. මේක මේ අරමුණු නැතුව ඉන්නවා කියන එක මේ මේ මේ හිතට දැන් අර මුලදි මුලදි තේරුණාට මේක මේ 아무තු දෙයක් කියලා පස්සේ කරනකොට තේරෙනවා මේක මේ නැති දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන් තියෙන දෙයක්. හැබැයි අපිට වෙන්නේ අපේ කෙලෙස් හරහා අපේ හිත අල්ලන්නේ අරමුණු. අරමුණු නැති ස්වභාවය අල්ලන්නේ නැහැ. මොකද ඒකේ රසයක් නැහැනේ. හරිම ඒකාකාරී බවක් තියෙන්නේ. අර මං හිතන්නේ මම ගිය පාරත් මතක් කළා. දැන් අපි චිත්‍රයක් බලන්න ගියාම දැන් මේ චිත්‍රය ඇඳපු canvas එක ගැන අපිට මතකවත් නැහැ. ඇඳලා තියෙන canvas එක බව සම්පූර්ණයෙන් අමතකයි. අපි දකින්නේ මේ චිත්‍රයේ පෙන්වන දේ. අපි ඒකේ පෙන්වන මල් වෙන්න පුළුවන්, ගෑනු මිනිසු වෙන්න පුළුවන්, නැත්නම් යම්සි දර්ශනයක් වෙන්න පුළුවන්, දියැලක් වෙන්න පුළුවන්. මේ අරමුණ තුළ සම්පූර්ණයෙන් හිත මුලා වෙනවා. නමුත් අපි හිතමු මේ මේක දියසායන් චිත්‍රයක් නම් මේකට වතුර ටිකක් ගහලා මේක මැකල යනවා. නිකන් විරංජන වෙනවා. දැන් රේඛා පේන්නෙත් නැහැ. මොකද්ද ඇඳලා තියෙන්නේ කියලා පේන්නෙත් නැහැ. මේක කිසිම රසයක් නැහැ. ඔන්න මේක දැන් ඇඳලා තියෙන්නේ මේ පසුබිමේ තියෙන මේ මේ canvas එක මතුවෙනවා. දැන් canvas එකක් හැබැයි කලිනුත් තිබුණා. දැන් තමයි ඔන්න canvas එක මතුවෙන්නේ. හැබැයි මේ තිබිච්ච canvas එක. අන්න වගේ අපි මුලදී දැන් හිතන්න අර චිත්‍රේ බලබලා ඉන්න අස්සෙත් අපිට canvas එක බලන්න ඕන නම් සෑහෙන්න හිත උවමනාවෙන්ම අරමුණෙන් අයින් කරන්න මේකෙන් අයින් කළ මේ තියෙන තැනක් බලන්න ඉතින් ලොකු වීර්යයක් දරන්න ඕනේ. ලොකු සමාධියක් එකඟ භාවයක් ගන්න ඕනේ. දැන් ටික ටික ටික මේ අරමුණෙන් හිත අයින් වෙන්න අයින් වෙන්න. හිත නිකන් අරමුණ නිකන් බොඳ වෙලා යන්න යන්න. අරමුණ ගැන තිබිච්ච අර කලින් තරම් තියෙන ආසාව මැකිලා යන්න යන්න. ඒ වෙනුවට දැන් අර canvas එකම තමයි පේන්නේ. ඒ නිසා භාව ඒ කියන්නේ ඔය අනිමිත්ත පැත්ත කාලයක් වඩනකොට ඒ කියන්නේ හුඟා ගැඹුරු සමාධියකට යන්නේ නැතුව ගැඹුරකට ගිහිලා අතෙන්ට දාන්න නැතුව ඊට අඩු අඩු මේ සමාධි මට්ටමකින් අඩු ගැඹුරකින් එතෙන්ට දාන්න පුළුවන්. ඉතින් ඒකම තමයි වෙන්නත් ඕනේ. මොකද හිතේ දැන් කෙලස් තියෙනවා නම් කෙලස් වලින් ලොකු ප්‍රහාරයක් එල්ලෙනවා නම් තමයි ලොකු සමාධියක් ගැඹුරු සමාධියක් කරහා ඒක මැඩපවත්තලා අතෙන්ට යන්න තියෙන්නේ. හැබැයි අපි මේ දේ යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න කෙලස් උණු ටික ටික ටික ටික ඒගොල්ලන්ට පහර වැදිලා ටිකක් දුරලා යන ගතියක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට අර තරම් මේ ගැඹුරු සමාධියක් අවශ්‍ය නැහැ. බොහොම මතු පිටින්ම අතන ස්පර්ශ කරන්න පුළුවන්. ඊළඟට එතන ඉඳද්දිත් මුකුත්ම කරන්න එපා. එතන කියන්නේ අපි මොනවා හරි එතන කරනවා කියන්නේ අපි නැවතත් සංස්කාරයක් කරන්නේ. මොකද අපි මෙතන යන්නේ දැක දැක හිටිය සංස්කාරය පුළුවන් තරම් දැන් සමනය වෙලා. ඒ සමනය වෙච්ච ස්වභාවයට ගියාට පස්සේ අපිට තියෙන හිතට විවේක වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ දැන් මුලින් සමාධි මට්ටමක් වශයෙන් වැඩෙනවා. මේක හොඳට හොඳට ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඔන්න අපිටම සක්මනේදිත් සක්මනේ ඔහේ යනවා දැන් මේ මෑණියු විස්තර කරලා තියෙන විදිහටම සක්මනේ යනවා හිත හැබැයි නිස්කලංකව තියෙනවා හිත හිස්ව තියෙනවා නැත්නම් නතර වෙලා වගේ තියෙනවා හැබැයි සක්මනේ කය ඇවිදිනවා මේ කය ඇවිදින ඇවිදීම හිතට අරමුණු වෙන්නේ නැහැ ඒ විදිහට අපිටම කනවා බොනවා කෑම කය අනුභව කරනවා අපිට ඕනනම් හිත නිස්කලංකව තියාගන්න පුළුවන්. අපි අතු ගන්නවා. කය අතු ගන්නවා අපේ හිත හිස්ව තියෙනවා නිදහස තියෙනවා. ඉතින් පුළුවන් තරම් මේ නිදහස් බව හිතට පුරුදු කරන්න. මම නැවත නැවතත් ඉතින් හුඟක් වැඩසටහන් වලදී කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා මේ බොජ්ජංග මට්ටම් වලට හිත ආවහම විශේෂයෙන්ම අනාරම්මන සතියක් හිත තේරුම් ගත්තාම දැන් අපි සාමාන්‍යයෙන් හිත පවත්වන්නේ මුලින් අරමුණු සහිත සතියක එක අරමුණක් දෙනවා. ඒකේ සතිමත් වෙනවා. තව අරමුණක් දෙනවා. ඒකේ සතිමත් වෙනවා. කොහොමද ඉතින් අපි සතිය හඳුනගන්නේ? හැබැයි ඕක වඩලා වඩලා වඩලා වඩලා යම් අවස්ථාවක හිත අරමුණකින් තොරවත් සතිමත් වෙන්න ගියාට පස්සේ අන්න ඒ සතිය අරිට වඩා වෙනස් මට්ටමක තියෙන්නේ. ඒ ඒ මට්ටම පුළුවන් තරම් හිතට පුරුදු කරලා දෙන්න ඕනේ. එතෙන්දී නැවතත් අරමුණ වලට දාන්න යන්න එපා. ඒ හින්දා අපි අනවශ්‍ය විදිහට දැන් හිතට අරමුණු දෙන්න යන්න එපා. මොකක්වත් අලුතෙන් අරමුණක් හිතට දාන්න යන්න ඕනේ. එයා ඉන්නවනම් නිස්කලංකව හිස්ව නිදහසේ අරමුණු වලින් තොරව ඉන්නවනම් එයාට ඒ විදිහටම ඉන්න දෙන්න. ඊළඟට ඒකයි බුදුහාඳුර කියන්නේ විවේක නිස්සිතං. පුළුවන් තරම් දැන් දැන් අර කරලා කරන භාවනාවක් අපි යෙදෙන භාවනාවක් උවමනාවෙන් වීරයෙන් කරන භාවනාවක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ වෙන භාවනාවක්. කෙරෙන්න හරින භාවනාවක්. විවේක නිසා විරාග නිසිතන්. දැන් තියෙන අනිත් බාහිර අරමුණු ගැනත් තියෙන්නේ නිකන් විරාගී ස්වභාවයක්. අර ඉස්සර තරම් ලොකුවට අරමුණු ග්‍රහණය කරන ස්වභාවයක්, අරමුණු වලින් පෙළෙන ස්වභාවයක්, අරමුණු වල ලොකුවට රස විඳින ස්වභාවයක් දැන් නැහැ. ඉතින් හැමදේම එකයි. නිකන් කරන්නම් වාලේ ගන්නවා වගේ. තියෙන වාලේ තියෙනවා. ඒක අතින් අර රස විඳීම දැන් අඩු වෙලා වගේ තියෙන්නේ. එහෙම තමයි ඉතින්. ඉතින් <laughs> ඉතින් විරාගී ස්වභාවය. විරාග නිසිතං. ඒ විරාගය බුදුහාඳුර කියන ඇසුරු කරන්න කියලා. දැන් ඉස්සර ඉස්සර නම් අපි අරමුණු ග්‍රහණය කරගෙන අරමුණු වල උඩ පැනගෙන නටාගෙන hina වේගෙන එහෙමනේ ඉතින් අපේ අරමුණු වල රස විඳින්නේ අරමුණු වල මුලා වුණ තරමට අරමුණේ රසයක් තියෙනවා දැන් අපි මුලාවෙන් තොර වෙන්න තොර වෙන්න අරමුණෙන් අරමුණු වල තියෙන පෙළීමක් අරමුණක් හිතට අරගත්තාම ඒ අරමුණේ තියෙන වර්ණයෙන් හිත වර්ණ ගැන්වෙනවා අරමුණේ තියෙන වර්ණයෙන් හිත කෙලසෙනවා දැන් තේරෙනවා මේ තේරුමක් නේ හිතට හිතට අත් වශයෙන් අපි වැඩක් කරද්දී අරමුණු ගන්න වේවි නමුත් අනිත් තැන්වලදී හිත ඒ නිසා එහෙම අරමුණු දෙන්න නැතුව විවේකීව තියන්න තියන්නයි තියෙන්නේ. ඉතින් ඕක කාලයක් තිස්සේ ඉතින් කරනකොට කරනකොට අර දැන් කොච්චර වෙලාවක් සාමාන්‍ය සමාධියක් වශයෙන් මේකේ ඉන්න ගතියක් තේරෙන ඉන්නවද? ඔව්. ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් කොච්චර වෙලාවක් වගේ ඉන්නවද? අඩු සමාධි මට්ටමක ඉන්න පුළුවන් පැයක් එකමාරක්. ඔව්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඒ ඒකෙදි තියෙන්නේ දැන් අපි තුමු සමාධියට යන්න කලින් හිතේ තිබුණා නම් යම්සින ආතති ගතියක් කියලා අපි කියමු. ඒක අර සමාධියෙන් පස්සේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා හිත තවත් සැහැල්ලු වීමක්ද අත්දකින්නේ. එහෙමයි. හොඳයි. එහෙනම් වරදක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි Taman තේරුම් ගන්න තියෙන්නේ අපි සමාධියෙන් හිටියොත් අපිට පැයකමාරක් හිටියා කියලා. ඒ දවස් ගාණක් යනකම් වැඩි හිතට අරමුණු වෙන්නේ නැහැ. එතකොට එතකොට හැබැයි විපස්සනා පැත්තෙන් ගත්තොත් සමාධිය නිසා කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තද සමාධියකට යන්නේ නැහැ දැන්. ඔව්. බොහොම අඩු සමාධි මට්ටමක ඉන්න පුළුවන්. ඔව්. එතකොට මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් දැන් සම්නාස කිව්වනේ හිතට වෙන්න ඇරලා ඉන්න කියලා. දැන් සමාධි මට්ටමක හිටියත් පුංචි දෙයකට හරි හිතන්න ඕනේ නැද්ද දැන් මේකත් එක්තර මෙතනත් පංචස්කන්ධයක් තියෙනවා කියලා ඒක ඇනලයිස් දැන් ඕනේ නැද්ද? නෑ නෑ එතෙන්ට ගිහිල්ලා අපි විතර්ක කරනවා නම් ඒක වැරදි. ඒක වැරදි. ඒක මේ ඔය මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්නේ එහෙම්ම අහනවා. ඒ ප්‍රශ්නේ එහෙම්ම අහනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන්. මේ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ එතෙන්ද මොකද්ද කරන්නේ? ඊට පස්සේ බුදුහාඳුරු මේ සරියුත් හාමුදුරුව කියන නිප්පපංචම් පපංචේති. මේ නැත්තම් අප්පපංච මේ නිප්පපංචනේ අප්පපංචම් පපංචේති. මේ ප්‍රපංච නොකළ යුතු තැනක් දැන් මේ ඔබ වහන්සේ ප්‍රපංච කරන්නේ කියලා කියන්නේ. يعني මෙතන ඇවිල්ලා ප්‍රපංච කළ යුතු තැනක් නෙමෙයි. මෙතන ඇවිල්ලා හිතිය යුතු තැනක් නෙමෙයි. මෙතන තියෙන්නේ ප්‍රපංච නොකළ යුතු ස්වභාවයක්. අපේ ඇහැ අරගෙන හිටියා. ඇහැ අරමුණක හිටියා. හැබැයි අරමුණෙන් අයින් වුණා. ඇහැ අරමුණෙන් අයින් වුණාට පස්සේ ඔන්න ඇහැ නිරුද්ධ වුණා කියලා කියන්න පුළුවන්. නැත්නම් අයින් වුණා, නිදහස් වුණා. ඊපස්සේ ආයි ඒක සම්බන්ධයෙන් නිරුද්ධ වෙච්ච ආයතනය සම්බන්ධයෙන් අපි හිතනවා නම් ඉතින් අපි ආයේ සංඥා මට්ටමකට ගිහිල්ලා ආයේ පැටලිල්ලක් වෙන්නේ. එහෙනම් මේ සරියොත් ස්වාමින්වහන්සේ කියනවා මේ මේ ප්‍රපංච නැති තැනට ගිහිල්ලා ආයේ ප්‍රපංච කරන්න යන්න එපා. කෙනෙක් කියනවා. හරි ලස්සන්ට එතන ඔය මේ ગાතා වගේ එකක් වගේක් එහෙමත් කියනවා. මට දැන් ગાතාව ඔලුවට එන්නේ නැහැ. ආරාදයේ සෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං මේ කියලා දැන් අපි මේ ප්‍රපංච නොකිරීම තමයි හුරු කරන්නේ. පුළුවන් තරම් බලන්න අපි මේ අපේ ඇස්වලට එන අරමුණක් අරගෙන ප්‍රපංච කරනවා. කනට ඇහෙන අරමුණක් අරන් ප්‍රපංච කරනවා. ඉතින් හැමදේම ප්‍රපංච කියන වචනේ අහලා තියෙන පුරුදු වෙන්නේ නේද? ඉතින් එහෙම අර අපි කතන්දර ගොතනවා. ඒ හරහා කෙලස් වැඩෙනවා. දැන් මේ මේ සමා මේ මේවා ඇත්තටම මේ භාවනාවේදී හම්බෙන නිකන් කරාන්දම ආයුධ වගේ. මේ ආයුධ හරහා අපි පුළුවන් තරම් අර හිත අරමුණු අරමුණු ආවත් ඒවා ගැන වැඩි එලවන්නේ නැති ගතියක්, ඒවා එක්ක කතන්දර ගොතන්නේ නැති ගතියක් තමයි පුළුවන් තරම් ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඉතින් අරමුණක් ඇත්තෙම නැති වෙලාවෙදී ඉතින් අපි ආයෙ මොනා හරි කරන්න යනවා කියන්නේ වැරදි. එහෙම නෙමෙයි වෙන්න තියෙන්නේ. යා අරමුණක් නැත්තම් යා නිදහසේ ඉන්නවනම් එහෙම ඉන්න දෙන්නයි තියෙන්නේ. ඒතර සම්මනස දැන් රූපය කියන එක සම්පූර්ණයෙන්ම නැහැ. ඔව්. ඒකම මෙතෙන්දී රූපේ විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංඛාර විඥාන එකක්වත් ඒ කියන්නේ අපි අර කියන ඕලාරික මට්ටමේ නෑ. මේ රූපයක් ගත්තොත් ඔන්න සතර මහා ධාතු වශයෙන් ගන්න තියෙන්නේ. ඒ එක එක ධාතුවක ලක්ෂ ඒව නැහැ කියන්නේ මෙතෙන්දී කය මැරිලා නෙමෙයි. රූප තියෙනවා. නමුත් එක රූපයකට හිත බහින්නේ. බහින්නේ. ඒකයි ඔය කියන්නේ මේ යත්තාපෝච්ච පටවි යත්ත ආපෝච්ච පටවි තේජෝ වායෝ නගාදති කියලා කියන්නේ. ඔය මේ මේ මේ මේ කේවඩ සූත්‍රේනවා. මේ මේ Eh, දීඝනිකායේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යත්ත ආපෝජ පටවි තේජෝ වායෝ නගාදති යත්ත eh, රස්සංච දීඝ යත්ත දීගංච රස්සංච අනුං තෝලං සුභා සුභං යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති ඔහොමයි කියන්නේ දැන් මේ නිකන් එක තැනකටවත් බැස නොගන්නා විඥාන මට්ටමක් ආවට පස්සේ එතන පඨවි ආපෝ තේජෝ වායෝ වල මේ ඡායාවන් ඒවැ සංඥාවන් හිතට එන්නේ නැහැ. හිත සම්පූර්ණයෙන් ඒවැ නිදහස් වෙලා තියෙන්නේ. මෙතන අදහස් වෙන්නේ නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා. ඒවා තියෙනවා. නමුත් ඒවායින් හිතට කරන පෙළීම වලක්වලා තියෙන්නේ. උපරෝධනය කියලා උපරුජ්ජති කියන්නේ උපරෝධනය කරනවා කියන්නේ වලක්වනවා. මේ ස්වභාවය හරහා මේ සතර මහා ධාතුන්ගෙන් හිතට කරන පෙළීම වලක්වලා තියෙන්නේ. ඊළඟට යත්ත දීගංච රස්සංච අනුං තෝලං සුභා සුභං දැන් අපි සාමාන්‍යයෙන් අපේ අපි එදිනෙදා අපේ සාමාන්‍ය බැහැගත් විඥානය අපි හිත අපි සාමාන්‍ය දිනදා ජීවිතේ ගත කරද්දී අපිට තියෙන සුභා සුභ කියලා දෙයක් තියෙනවා. දිග කොට කියලා බෙහෙදයක් තියෙනවා. නැත්තම් ලස්සනයි කැතයි කියලා බෙහෙදයක් තියෙනවා. මේ එකක්වත් නැහැ නේද ඔය මට්ටමේදී? එකක්වත්ම නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන නිකන් සම්පූර්ණ දහස් ස්වභාවයක් විතරයි. එහෙනම් බුදුහාඳුරෝ කියනවා මේ මට්ටමේදී නෑ මේ ද්වය මිශ්‍රිත භාවයක්. ද්වේතාවයක් මෙතන නෑ. මෙතන තියෙන සම්පූර්ණ නිකන් නිදහසක් විතරයි. ඒකට යම් ප්‍රබාස්තර ගතියක් නිදහසක් විමුක්ත ස්වභාවයක්. එතන තියෙන්නේ. ඊළඟට නාමංච රූපංච අසේසං උපරුජ්ජති. දැන් මේ විඥානයේ මේ මට්ටමේදී නාම රූපයකින් මේක අවුස්සන්නේ නැහැ. නාම රූප ස්වභාවයකුත් මේ හිතේ නැහැ. ඉතින් අපි මෙතෙන්දී මුකුත් නොකිරීම විතරයි තියෙන්නේ. මෙතන පුළුවන් තරම් හිතට සංසඳීමෙන් ඉන්න තියෙන්නේ. එතෙන්දී ඉන්න තියෙන්නේ. හැබැයි මෙතනින් අපි අදහස් වෙන නරකයි මෙතන මේ දැන් සියලු කෙලෙසුන් අවසන් වෙලා මේ රහත් වෙලයි කියලා. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන කියන්නේ తాවකාලිකව ලැබිච්ච නිදහසක් තියෙන්නේ. නමුත් අර කෙලෙසුන් හරහා නැවතත් මේ නිදහස නැති කරනවා. ඉතින් අපි ඒක වළක්ව ගන්න අපි ගැඹුරු සමාධියකින් මේක වළක්වලා තියෙන්නේ. නැත්තම් වීරයකින් වළක්වලා තියෙන්නේ. දැන් අපිට වෙන්න තියෙන්නේ ඒ ගැඹුරු සමාධියකට යන්නෙත් නැතුව, වීරයකුත් නැතුව අපි හිතන්න මේ ස්වභාවය නිකන් තේනවනම් දැන් රහතන් වහන්සේගෙන් තියෙන අන්නේ தත්ත්වය. උන්වහන්සේට ආයේ වීරයක් ඕනෙත් නැහැ, සමාධියක් ඕනෙත් නැහැ. හිත ස්වභාවයෙන්ම නික්ලේශී. ස්වභාවයෙන්ම කාමාශ්‍රවයේ ගෙවිලා, ස්වභාවයෙන්ම භවආශ්‍රවයේ ගෙවිලා, ස්වභාවයෙන්ම අවිජ්ජාශ්‍රවයේ ගෙවිලා. දැන් මේ මේක මේක භාවිතා කරන් තියෙන ආශ්‍රවයන්චය කරන්න. ටික ටික දැන් අර ගා ගැඹුරු මේ සමාධි වල පය එකමාරක් ඉන්න එක දැන් අඩු කළා. එච්චර ඉන්න යන්න එපා. හිතට පොඩ්ඩක් කෙලස් එන්න දෙන්න. මොකද හිතට කෙලස් පැමිණීම එකාතකින් අපි ඉන්නේ මොන මට්ටමේද කියලා යම් නිවැරදි තක්සේරුවක් ලබලා දෙනවා. ඊළඟට කෙලස් ආවට පස්සේ ඒවට මොකද්ද කරන්නේ? චිත්තානුපසනාවක යෙදෙන්න තියෙන. නැත්නම් ධම්මානුපසනාවක යෙදෙන්න තියෙන්නේ. ඔන්න කෙලස් එනවා, ඒවා දැක ගන්නවා, ප්‍රහාණය වෙනවා. නැත්නම් නැති වෙලා යනවා. ආයි කෙලස් එනවා, දැක ගන්නවා, නැති වෙලා යනවා. මේ විදිහට ඉතින් නැවත නැවත කෙලස් එන්න දිදී එන්න දිදී දැක දැක අයින් කරන්න ඕනේ. ඒතර ස්වාමිනාස සමහර වෙලාවට අරමුණු ගන්නකොට කියන්නේ දකින්නකොටම වේදනාවක් වගේ ඉන තැනදීම එතන එක නවත්ත ගන්න පුළුවන් අර සංඥාවට යන්නේ නැතුව ඒ කියන්නේ ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක ඒක කරන්න එපාද ඒකත් ඒක කමක් නැද්ද එහෙම. ඒ කියන්නේ මොන හරි දෙයක් දකින්නවා කියමු දැන් හදිසියෙවත් අර මොන හරි දිනපතාවෙන් දෙකකින් හරි දකින්නකොට මා දැන් මේක තමයි මේ වෙන්නේ ඒක හොඳ දෙයක්. හරි ඒක ටක් ගාලා අර ගැඹුරට යනවා මෙතන මේක වෙන්නේ මෙතන මේකයි කියලා. එතකොට ඒක ඉස්සපියලා යනවා. ඔව්. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ අපේ හිත බොහොම නිදහස්ව අරමුණු වලින් මේ මුකුත් මේ මේ මේ වර්ණ ගැන්විලා නැතුව ඉන්නකොට තමයි නියම සතිය තියෙන්නේ. එතකොට තමයි ඇත්ත වශයෙන්ම මෙතන මොකද සිද්ධ වෙන්නේ කියලා හොඳ හොඳට තේරෙන්නේ. මේ මට්ටමේදී සිද්ධියක විවිධ පැති වලින් ඒ සිද්ධිය ගැන වැටහීමක් එනවා. මොකද අපි එකක එකටවත් නිකන් බයස් ගතියක් නැහැ. එකකටවත් නිකන් අපේ උවමනාවෙන් ගිය ගතියක් නැහැ. වෙන සිද්ධියක සංසිද්ධියක ඇත්ත ස්වභාවය මේක මේ මේ විදිහට ගියොත් නම් මේක මෙහෙම වෙනවා. මේ විදිහට ගියොත් නම් සාර්ථක වෙනවා කියලා නිවැරදි වැටහීමක් ඇති වෙනවා. ඔව්. එතකොට තව දෙයක් වුණා සවනස මම කිව්වේ අර කලකිරීමක් ඇති වුණා කියලා. ඒක වෙන්නේ ඉස්සලා නිකන් මේ මේ නාම රූප දැකලාම නිකන් තද පුදුම බයක් සංසාර බයක් වගේ ඇති වුණා. හරිම පුදුම විදිය බයක් කවදාවත් වෙලා නැහැ. ඊට පස්සේ තමයි මේ කලකිරීම වගේ ආවේ. ඊට පස්සේ මට හිතුණා සංස්කාර ගන්න ඕනේ නැහැ, හිතන්න ඕනේ නිකන් ඒ වගේ නිකන් දවස් දෙකක්ම මට නිකන් අනිත් සමාජයක ඉන්න බැරි සයිස් එකක් ආවා. නිකන් මට ඔල්ලු කැක්කමක් ආවා දවස් ඉවර වෙනකොට මේ ඒ කියන්නේ අනිත් ගැටීමක් වගේ. ඒක ඒක වර්ධන්නේ නැහැ. මේකේ වර්ධන නැහැ කියන්නේ දැන් අපිට මේ සංස්කාරයන් එක ඉඳලා ඒවැය තියෙන ත්‍රිලක්ෂණයේ වැටහීම හරහාමයි සංස්කාරයන් එපා වෙන්නේ. ඒක නිබ්බිදාව. නිබ්බිදාව කියන්නේ සංස්කාරයන් එක ඉඳීමේදී බය බයක් හට ගන්නවා. මොකද මේක නිරන්තරයෙන් මේ මේ සංස්කාරයක් එක්ක නින්න සංස්කාරයට මොනවා වෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවෙ තියෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවෙ නැති වෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නැහැ. ඉතින් මේකක් තමයි අල්ලන් ඉන්නේ. ඉතින් මේකක් අල්ලන් ඉඳලා කොහොමද කියලා ඉතින් බයක් ඇති වෙනවා. ඉතින් ඒක කිසි වරදක් නැහැ. ඉතින් එහෙම වෙන්න වෙන්න තමයි මේකෙන් අයින් වෙන්නෙම. ඉතින් බුදුහාඳුරෝ ඒකයි කියන්නේ මේ මේ සංස්කාරයන් කියන එක කිසිම නිකන් සතුටක් දනවන දෙයක්. එහෙම නැත්නම් අපි කැමති විය යුතු දෙයක්. එහෙම දෙයක් නෙමෙයි. මේක අනස්සාසිකා. මේකෙන් කිසිම අස්සසිල්ලක් ලැබෙන දෙයක් නෙමෙයි මේ සංස්කාරයන් කියන්නේ. අපිට පිහිටක් තියෙන දෙයක් නෙමෙයි සංස්කාරයන් කියන්නේ. ඒක ඉතින් අපි අපිට ඒ කියන්නේ මේක පොතින් පතින් තේරුම් ගන්න පුළුවන්. නමුත් හිත ඒක ඒකට පිළිගන්න කැමැත්තක් නැහැ. භාවනාවකින්ම මේක පෙන්ලා දෙන්න ඕනේ හිතට. එතකොට තමයි මනුස්සයා තේරුම් ගන්න. ඒ නිසා ඕක තේරුම්, ඒ කියන්නේ එයාටම පේන්න අරින්න. එයාටම නිකන් පොඩ්ඩක් පෙලෙන්න අරින්න ඕනේ. එයාම තේරුම් ගන්න එතකොට. පෙලෙන්න අරිනවා, තේරුම් ගත්තා දැන් ආතතිගත වෙලා දැන් නම් දැවෙනවා අතාරිනවා. ක්‍රේස් එන්න හරිනවා බලනවා අතාරිනවා. ඒක වෙලා වෙලා වෙලා වෙලාම තමයි ඉතින් හිත ටික ටික ටික ටික පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. හොඳයි. දේරුවන් සල්නායි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි. වාචික තියෙන පොඩි ප්‍රශ්නයක් වචන දෙක තේරුම් දැනගන්න අහන්නද? හොඳයි. හොඳයි. ශුන්්‍යතාවයේ සහ හිස්තැන යන දෙකම එකක්ද නැත්නම් දෙකක්ද සයින්හස්? ඔව් ඉතින් අපිට මේ දැන් අපිට කෙනෙක් මේ භවනා කරන්න පටන් ගත්තාම ඔන්න ආස්වාස ප්‍රස්වාසය බලනවා. ඉතින් ඔන්න ආස්වාසය කියලා තේරුම් ගන්නවා. ප්‍රස්වාසය ගැන තේරුම් ගන්නවා. දැන් මේ ආස්වාසයක් ඉවරනාට පස්සේ ප්‍රස්වාසය පටන් ගන්න කලින් ඔන්න පොඩි ගැප් එකක් තියෙනවා. ඉතින් අපිට ඕකටත් හිස් තැනක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක ශුන්්‍යතාවය කියලා කියන්න බෑ. ඒක මේ නිකන් මේක අරමුණේ අඩුවීමක් එතන තියෙන. අරමුණක් එතන නැත්තේ නැහැ. අරමුණේ අඩුවීමක් තියෙන්නේ. ඉතින් අර ඊට වඩා ටිකක් ගැඹුරක් තියෙන ශුන්්‍යතාවයක් කිව්වහම එතන තියෙන්නේ කෙලින්ම සංස්කාරයන්ගේ උදේවය දැකලා අනිත්‍ය අනිත්‍ය දුක්ඛානාත්ම දැකලා සංස්කාරයෙන් හිත අයින් වෙලා ඊළඟට අර يعني අරමුණු වල තියෙන يعني يعني හොඳට ත්‍රිලක්ෂණේ වැටහිලම ත්‍රිලක්ෂණේ වැටහීම හරහාමයි නිවැරදි ශුන්්‍යතාවයකට යන්නේ. ඔව්. ඉතින් ඒත් ඉතින් අර අපි සාමාන්‍යයෙන් ඕක යෝගීන් අතර මම හිස් තැනට ගියා කියලා ඉතින් පස්සේ ඉතින් අපි තුන් හොඳට භාවනා අවුරුදු ගාණක් තිස්සේ කරලා ඊට පස්සේ අපි තුන් කෙනෙක් ගැඹුරකට අතෙන්ට යනවා. ඊට පස්සේ ඉතින් ඒක අර වැඩි ඉතින් දැන් ඕක ගැන ලොකු ආඩම්බරයක් ඇති කරන්න තරම් නෑ නේ මේ හිස් බවක් කියන එකේ ඉතින් ආඩම්බරයක් කරන්න දෙයක් නෑ නේද ඉතින් ඔය කතාවටත් කියනවා මම හිස් තැනට ගියා කියලා ඉතින් මේක මේක විස්තර කරද්දිත් හිස් තැන කියන වචනේ පාවිච්චි කරනවා මොකද මේවා හරහා අපි මාන්නයක් ඇති කරගන්නවත් මේක මේ දැන් ලොකු තැනක මං ඉන්නේ කියලා හිතා ගන්නවත් වැඩක් නෑ මොකද එතන හරහාත් එන්නේ ක්ලේශයක් අපි භාවනා කරන්න ඇවිල්ලා අපේ මාන්නේ වැඩි වෙනවා නම් අපි දැන් ඉන්නේ ලොකු තැනක කියලා හිතනවා නම් එතනත් අහු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ එකක්වත් නෙමෙයි මේ දහමේ පෙන්වන්නේ. ඉතින් මේවත් ඇවිල්ලා මේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා තියෙන උපක්‍රම. කෙලෙස් දුරු කරද්දී කෙලෙස් දුරු කර ගැනීම සඳහා අපිට ලැබිලා තියෙන එක එක මේ උපාය උපාය තියෙන්නේ. ඉතින් ඒවා ඒවා ගැනවත් අපි ආඩම්බරයක් ඇති කරගන්නවා නම් මමත්වයක් හදාගන්නවා නම් එතනත් ඉතින් දහම තේරලා නෙමෙයි. ඒ කියන්නේ එතන එතනට අහු වෙලා එතන තියෙන්නේ. ඔව්. සාවිනාස එතකොට දැන් මේ හිස්තැන ගොඩාක් දිගට වර්ධනය වෙලා ගක් කල් ගියාට පස්සේ දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ආස්වාස් ප්‍රාස්වාසයේ අතර වෙනස නිරෝධේ එක ප්‍රාස්වාසයේ නිරෝධේ ඒක දීර්ඝ කාලයක් බලනකොට ගොඩාක් ඒ ગેප් එක පේනකොට එතන එතෙන්දී අර එතෙන් තමයි යන්නේ එතෙන් තමයි යන්නේ මොකද මේ අරමුණක් එක්ක යද්දී ඊට වඩා අරමුණක දැන් Nirodhayne දකින්නේ අරමුණක වයපක්ෂය නැතිවීම දකින්නේ නැතිවීම හරහා තමයි අතෙන්ට ගාන්ට එළඹෙන්නේ අපි ශුන්‍යතාවය ශුන්‍යතාවයට තමයි යන්නේ එතෙන්දී කියන්නේ ગેප් එක කියන්නේ ඇත්තටම මෙතන තියෙන මේ හිඩැස අතෙන්ට යන්න උදව් කරනවා අරමුණකට වඩා අතන තියෙන අරමුණේ ගෙවි යාමක් අරමුණේ අරමුණේ අඩු ස්වභාවයක්. එහෙනම් අතෙන්ට යන්න උදව් කරනවා. නිකන් චිත්‍ර මැකිච්ච තැනක් කියලා වගේ හිතන්න. අරමුණ දැන් චිත්‍රේ ඉලිප්පිච්ච තැනක අපිට කැන්වස් එක බලා ගන්න අමාරුයි. නමුත් චිත්‍රේ අඩු පාටක් තියෙන ලා පාටක් තියෙන තැනකදී යන්න කැන්වස් එක මෙතන යට කැන්වස් එක තියෙනව නේද කියලා නිකන් තේරෙනවා ගතියක් තියෙන. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. එහෙමයි සයන්ස්. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. මයික් එක ඔන් කරගන්න. හරි. දැන් ලොකු ස්වාමින් වහන්සේත් එක්ක තවශින්ම සුබෝධරාමයේ අවුරුදු 10ක් පමණ අපි වැඩසටහන් කරගෙන යනවා. ස්වාමින් වහන්සේ අපි මම කරගෙන යනකොට මට මුල් අවස්ථාවලදී මගේ ශරීරය ඇත්ත වශයෙන්ම දැල් කූඩයක් වගේ එක එක කොටස් කැඩිලා බිමට වැටුණා. ඊට පස්සේ සැකිලි වගේ පේරෙන්න පටන් ගත්තා. දැන් අවුරුදු 3කට පමණ ප්‍රථම උන්වහන්සේත් එක්ක වැඩසටහන් කරනකොට සියලුම ධාතු ප්‍රකට වීම ඇති වුණා උන්වහන්සේගෙන් අහනකොට කිව්වා ඒ දිහා බලාගෙන ඉඳලා ඒක කියා ඒක අපේ ස්වාමීන් වහන්සේ ඒක ඉදිරිපත් කරන්න බෑ ඒ තරම් හරි අමුතු දෙයක් ශරීරයට වෙනවා සෑහෙන කාලයක් එහෙම තිබිලා ඒව දිහා බලන් ඉඳලා ඉඳලා ඉඳලා ඒක සම්පූර්ණ නැතිලා ගියා අපි හැමදෙරනේ. ඊට පස්සේ සම්පූර්ණ ඇටසැකිල්ල වේදනා දිදි කුඩු වෙලා ඒක ඇතුළ ඇතුළ ඇතුළම කුඩු වෙවි කුඩු වෙවි නැති වෙලා ගියා ඒ දිහා බලාගෙන ඉන්නකොට ඒ වගේම විශාල මරණේ වේදනාව වගේ වැනි උල්වලින් අනින වේදනාවල් ඇවිල්ලා ඒ දිහා බලාගෙන ඉන්නකොට සම්පූර්ණම නලලෙන් විශාල සූර්යාලෝකයක් එළියට මතු වුණා. ඊට පස්සේ ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ මම ඊයේ කරගෙන යනකොට ඒ විදිහටම බලමින් බලමින් උට සම්පූර්ණ ඒ වේදනාවල් නැති වෙලා ගියා සෑහෙන කාලයක්. අන්තිමේදී ඊයේ කරගෙන යනකොට මට ඊයේ වුණ වගේ ආවා විනාඩි 10ක් පමණ තිබුණේ. සමහර විට කෑම අප්‍රියාව ගතිය වෙනවා. දැන් නම් ඉතින් පහසුවෙන් සක්මන සක්මනේදී සෑහෙන වේදනාවල් ඇවිල්ලා නැතිලා ගියා. දැන් නිකන් පුළුන් උඩ යනවා වගේ කිසිම දැනීමක් නැහැ. ආශ්වාස මේ ආනපාන සති භාවනාවේදීත් සම්පූර්ණම කිසිම ඒ වේදනාවල් දැනෙන්නේ නැතුව පහසුවෙන් කරගෙන යාමට ශක්තියක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඉතුරුවට කරන්න කරන යන දේ තමයි වහන්සේගෙන් දැනගන්න ඕන. පොඩ්ඩක් ඒ කියන්නේ දැන් දැන් මුලදී තමයි අපිට දැන් මෑණියගේ කතා ස්වරූපයෙන් මට තේරෙන්නේ හුඟක් වීර චරිතයක්ද? නිකන් තමන් ගැන තේරුම් ගන්න තියෙන හුඟක් හොඳ වීර චරිතයක් විදිහට තමන්ව තේරුම් ගන්න. සායන් කරනවා මට දුක කියන එක හුඟක් පෙරිලා තියෙනවා. පෙරිලා තියෙනවා. එහෙනම් මරාගෙන යනවා වගේ මේ ආය නැවත භවයක් නම් මට එපා කියන එක මම ජීවරේ දරාගත්තා. අන්න රයිට්. ඉතින් ඒ කියන්නේ අර දැන් මරාගෙන මැරෙනවා වගේ ඉන්නේ යන්නේ නිකන් නේ. එහෙමයි. මට දැන් මැරුණත් බයක් නැහැ වගේ <laughs> තියෙනවා. ඔව්. දැන් දැන් ඒක තමයි. හොඳයි. දැන් ටිකක් ඒ කියන්නේ දැන් මේ හරියට එනකොට ටිකක් මුරුදු වෙන්න ඕනේ. ඔව් ටිකක් මුරුදු වෙන්න ඕනේ. මොකද කියන්නේ අපිට මේක අපේ උවමනාව කියන්නේ අපේ උවමනාවට තමයි කරන්නේ. හැබැයි ටික ටික මේ වෙන්න ඉඩ හරින්න ඕනේ. භාවනාව අපි මුලදී කරනවා. අපි යෙදෙනවා. චේතනාපූර්වකව කරනවා. හැබැයි කාලයක් කරනකොට කරනකොට කරනකොට මේ මේවා හරහා ඇති වෙන කියන්නේ විරාගී ස්වභාවයේදී අපි අරතරන් මේ දැඩි ග්‍රහණයකින් මේක කරන්න ගියොත් භාවනාව හරහාමත් හිතට එන්නේ ආතති ගතියක්. එහෙනම් පොඩ්ඩක් එහෙම නැද්ද? හරි. ඔව්. එහෙම සදායන් නැහැ. ඒ උනාට ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම ඉන්න එපා ඒක ඉක්මවලා යන්න කියලා. මට තේරුණා අය කියන්නේ ඉක්මවා යන්න කිව්වා. නෑ මොකද්ද ආවේ? දැන් වේදනාවල් අපිට දැන් නිදිමරක තියෙනකොට ඒක දැන් සක්මන් භාවනාවේදී විසි වෙනවා. ඒක ඉක්මවන්න කිව්වා. හරි. ඉක්මවා යන්න කිව්වා. හරි. ඒක නැවතුණා කියන්නේ භාවනාව නැවත නවත ගැනීමනේ. නෑ මෙහෙමයි මම කියන්න ගැදුවේ දැන් සක්මන් භාවනාවේ එහෙම නිකන් කයට සහැල්ලුවෙන් යන්න දෙනවා. එහාට මෙහාට යන්න දෙනවා. හිතට දැන් නිස්කලංකව ඉන්න දෙනවා. දැන් දැන් ආයෙත් අරමුණකට දාන්න යන්න එපා. එහෙමයි. දැන් වේදනාවක් දැනෙනවද? දැන් මේ සක්මනේ යනකොට දැනෙන්නේ නැද්ද? මොකුත් නැහැ. අන්න හරි. ඒ වෙලාවේදී ඒ වෙලාවේදී අලුත්ෙන් මේ දැනෙන්න වේදනාවකට දාන්න යන්නත් එපා. ඊළඟට මේ වෙනම දේවල් හිතන්න යන්නත් එපා. පොඩ්ඩක් දැන් කයට සැහැල්ලුවෙන් මේ සක්මනේ යෙදෙන්න දෙන්න. එහෙම. එච්චරයි කියන අපිට නිකන් අර මේ පරතෝ බැල්මක් කියලා කියන්නේ අනුන් අනුන්ගේ වගේ දැන් බලන්නේ. දැන් මේක ගන්න දෙයක් නෑ මේක අනුන්ගේ දෙයක්. මේක හේතුඵල ධමකින් හැදිච්ච දෙයක්. එයා දැන් ඔහේ ඇවිදිනවා. එයාට දැන් චේතනාවක් දුන්න ඇවිදින්නේ කියලා. එයා දැන් ඇවිදිනවා. අපි නිකන් පැත්තෙන් ඉඳලා බලන් ඉන්නවා. අපිට තියෙන දැන් විවේක ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට ඉඳගත්තාමත් වේදනාවන් මතුවෙනවා නම් චොට්ටක් බලන්න. ඒක ස්වාමීන් වහන්සේ අර කයේ ස්වභාවය දැක දැකපු නිසා තමයි තමයි දැන් එන්නේ දැන් වේදනාවන් දැන් සමනය වෙන්නේ වේදනාවන් දැකපු නිසා. පාහිරත් Taman තුලත් තියෙන්නේ මේකයි කියලා තේරුණා. තේරුණා. තේරුණාට පස්සේ දැන් ඒට සමනය වුණා. සමනය වුණාට පස්සේ ආයෙත් මේක දෙන්න යන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඒ සමනය වෙච්ච ස්වභාවය තුල ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම ඉන්න පුළුවන් ඇති දැන් නම්. ඉන්න පුළුවන්ද? පුළුවන්. දැන් ඒක ඉස්සර ඒකට සමාවෙන්න අපි ස්වාමීන් වහන්සේ ඊර්ෂින් වහන්සේ නමක් වැඩියා ඉස්සර 1989 උන්වහන්සේ දස කසින භාවනාව කරන හැටි කියලා දුන්නා අපි හඳුරන්නේ. ඒක මම ඒක ඇඳ ඇඳ හොඳට ප්‍රැක්ටිස් කරා. හිත සමාධිගත වෙනවා පැය දෙක තුනම හේ යනවා. ඉතින් ඒකෙන් තමයි මට මේ සමාධිය ඉක්මනින් වඩා ගන්න පුළුවන් වුනේ. හුඟක් ඒ තේජෝ කසිනේ විශේෂයෙන්ම ඉතින් මම හුඟා දෙනාට කියලා දුන්නා දස කසින මණ්ඩලය ඇඳලා අඩි 8ක් දුර තිබිලා කියලා ඔක අභිධර්ම මාර්ගෙත් තියෙනවා පටවි ධාතුව ඒක පිඟානක් අඩි 8ක් දුර තියලා හදලා ඒක දිහා බලාගෙන ඉන්න කියලා ඔය විදිහට ප්‍රැක්ටිස් කරපු හින්දා මට සමාධිගත කරගෙන මම අනික් අයටත් කියලා දෙනවා මේ සමාධි වෙන්නේ නැත්තම් මේ විදිහට කරන්න කියලා. ඔව්. ඒක ඒ කියන්නේ දැන් අපි සමත සමාධියක් මේ يعني හොඳට තියෙන එක විපස්සනාවට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මොකද එතකොට අපිට හොඳට එකඟ වෙච්ච හිතක් තියෙනවා. අපි බලන්න තියෙන අරමුණ අරමුණේ වැඩි කාලයක් හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. හොඳට දැන් අපි විපස්සනාවේදීත් අරමුණක් අරගෙන පතුරු ගහලා බලනවානේ. ඒ බැලීම කාලයක් දීර්ඝ කාලයක් කරන්න නම් හොඳට හිත ඊතර නතර කරගෙන වගේ බලන්න ඕනේ. එතකොට මේ ඒ වමනා කරන හැකියාව අර සමතය හරහා ලැබිලා තියෙනවා. ඒකේ වරදක් නැහැ. හැබැයි දැන් මේවා කියන්නේ හැබැයි සමත සමාධි හුඟක් කාලයක් ඔය විශේෂයෙන් කසින වගේ දේවල් හුඟක් කාලයක් වඩන්න ගියොත් මේ පොඩ්ඩක් කියන්නේ ඒක ඉතර සුදුසු නෑ. ඉස්සර ස්වාමීන් වහන්සේ. ඒක ඒකෙන් තමයි මට සමාධිය දැන් කරගෙන යන්න පුළුවන්කම තිබුණේ. හොඳයි. දැන් දැන් එකේදී පුළුවන් තරම් මේ දැන් ඔන්න එතන අපි තුමු වේදනාවක් බල බල හිටියා. ඒක දැන් සමනේ වුණා. සමනේ වුණාට පස්සේ පුළුවන් ද බලන්න වෙනත් වේදනාවක් ආවත් ඒකට හිත නොදා හිතට විවේකීව ඉන්න දෙන්න පුළුවන් ගතියක් තියෙනවද? දැන් අරමුණු දැන් අරමුණු වලින් සෑහෙන්න දැන් ඉගෙනගෙන තියෙනවනේ. අරමුණු එන්නෙත් නැහැ. එන්නෙත් නැහැ. අන්න රයිට්. එහෙම දැන් හිතේ හිතට අරමුණු එන්නේ නැද්ද? වැඩකුත් නැහැ කියන එක මගේ ළඟ තියෙනවා. වැඩකුත් නැහැ අරගෙන වැඩකුත් නැහැ කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියන තමයි මට හැම වෙලෙම හිතෙන්නේ හැම ස්වාමීන් වහන්සේලා කියලා දෙන විදියට ක්ෂණයක් පාසා මේක බිඳි බිඳි යනවා. මෙතන ඉන්න පුද්ගලෙක් නැහැ සත්වෙක් නැහැ කියන. හරි. දැන් අපිටම හිතේ ස්වභාවය කොහොමද? හිතත් හිස්සද තියෙන්නේ? හිත ගොඩාක් වෙලාවට අරමුණ නැතු ඉස්සර තියාගන්නත් පුළුවන්. ඒක මම ප්‍රැක්ටිස් කරා. කරා අන් රයිට්. ඒක ඒ පැත්තෙන් තමයි දැන් යන්න තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ ඒ පැත්තෙන් යන්න තියෙන්නේ දැන් අරමුණ. මේ කාලේ ඉඳලම ප්‍රැක්ටිස් කරා. ඒක තමයි. දැන් දැන් කියන්නේ අපි අරමුණු එක්ක පුළුවන් තරම් හිත නංවමින් අරමුණු වල තියෙන පෙළීම අරමුණු වල තියෙන අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය වටහලා දෙනවා. වටහලා දුන්නාට පස්සේ ඉතින් එයා තේරුම් ගන්නවා. හිත තේරුම් ඒක තේරුම් ගත්තා නම් ඊට පස්සේ හිත යන්නේ විරාගී ස්වභාවයකට. හිත යන්නේ දැන් බුදුහාමුදුරුවෝ දැන් සතිපට්ඨාන සූත්‍රයේ හැම පබ්බයක් නැත්නම් හැම කොටසක් පස්සෙම අන්තිමට කියන්නේ මොකද්ද? අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. දැන් එයා දැන් අනිශ්චිතයි. මොකද අර නිශ්චිත වෙන්න ගියොත් අරමුණක් ඇසුරු කරන්න ගියොත් පෙළීමක් තියෙන්නේ. අරමුණක් ඇසුරු කරන්න ගියොත් නිකන් දැවීමක් තියෙන්නේ. ඉතින් මුලා වීමක් තියෙන්නේ. එහෙනම් එයා අනිශ්චිතව ඉන්නවා. එයා දැන් එකක්වත් ඇසුරු කරන්නේ නැතුව බොහොම මධ්‍යස්තව නිදහස්ව හිත විවේකව හිතේ හිත අරමුණු වලින් නිදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඒ ඒ ස්වභාවය ටිකක් වැඩිපුර කරන්න. වැඩිපුර කරන්න. උඟාක් දැන් මේ කියන්නේ හැබැයි මේ අදී සමාධියක් අවශ්‍ය වෙන්නේ අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් දැන් ලොකු සමාධියකට ස්වාමීන් වහන්සේ අපිට කියනවා විනාඩි 10ක් කරත් ඇති අපිට කය අනුව බලන්න. අන්න රයිට්. ඒක තමයි. ඉතින් දැන් ලොකු සමාධිවල ගැඹුරු සමාධිවල වැඩි වෙලාවල් ඉන්න යන්න එපා. ඒ වෙනුවට දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ අපි ගැඹුරු සමාධිය වැඩි වෙලා හිටියොත් සමාධිය හරහා කෙලස් මේ යටපත් වෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? කය අනුව බැලීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හිත අනුව බලන්නයි තියෙන්නේ. දැන් හිතේ தත්ත්වය මොකද්ද? දැන් මේව හරහා හිතට මොකද වෙලා තියෙන්නේ? හිතට තාම කෙලස් එනවද කියලා බලන්න නම් හිතට පොඩ්ඩක් අර සමාධි පැත්ත පොඩ්ඩක් නතර කළා හිතට හිත නිකන් විවේකීව තියලා දැන් තාම කොහෙද මෙයා යන්නේ? තාම රාගයට දුවනවාද? තාම ද්වේෂයට දුවනවාද? තාම ගිහිල්ලා අරමුණු මුලා වෙනවද කියලා අපි අපිම නිකන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් සමාධි කරන්නේ නැතුව හිත ටිකක් යන්න ඇරලා බලන්න එයා මොහොකටවත් යන්න නැතුව විවේකීව ඉන්න කැමති නම් වඩා හොඳයි. ඉතින් අර ඒ ගතිය අරමුණු ග්‍රහණය කරන්නේ නැති ගතිය සමාධි වලින් වර්ධනය කරනවා. හැබැයි සමාධියකින්. එහෙනම් පොඩ්ඩක් ඒක පොඩ්ඩක් නතර කරලා බලන්න මේක දැන් ස්වභාවයෙන්ම කෙලස් ටිකක් හරි ෂේ වීම හරහාද දැන් මේක වෙලා තියෙන්නේ කියලා බලන්න පොඩ්ඩක් මේ අරමුණු එක්ක ඉන්න දෙන්න. නැත්නම් හිතට විවේකයක් නැත්නම් නිදහසේ ඉන්න දෙන්න. එතකොට තමයි යා ගිහිලා ආයි ගන්නෙ. එයා ගන්නවා නම් ඒ කියන්නේ තාම ඉතින් එතන එතන දැක දැක අයින් කරන්න ඕනේ. ඔව්. හොඳයි. සන්න. හොඳයි මං හිතන්නේ අදට ඇති නේද? ඔව්. හොඳයි එහෙනම් අපි අද කෙසේ නමුත් අද පළවෙනි දවස මම දන්නේ මේ භවනා වැඩසටහනේ කොයිතරම් මේ මේ ආධුනික යෝගීන් එහෙම ඉන්නවද නැද්ද? කවුරුත් නැද්ද? අඩුයි නේ. ඔක්කොම ඉන්නේ පුරුදුකාරයෝ. හොඳයි. <laughs> හරි. එහෙනම් කෙසේ නමුත් ආධුනික යෝගීන් ඉන්නවා නම් මම හිතන්නේ ඒ අයට නම් අද වැඩියමක් කියවුන්නේ නැහැ. කොහොමත් මූලික කමටහන් ටික මේ අහලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඒ අයත් මේ මේ භාවනාවේ යෙදෙන්න තමන්ට ධෛර්යයක් ඇති කරගන්න මේක මේ කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් මේ මේ බුද්ධ කාලයට විතරක් උරුම වෙච්ච දෙයක් නෙමෙයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. අදටත් වළංගු දෙයක් මේක ඉතින් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. අපි තම තමා වශයෙන් මේක ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. එහෙනම් උත්සාහවත් වෙලා ආධුනික යෝගීන් විශේෂයෙන් ඉන්නවා නම් ඒ අය උත්සාහවත් වෙන්න ඒ අයට තියෙන්නේ බොහොම සරල දෙයක් කරන්න. මේ ගැඹුරු දේවල් ගැන මොකක්වත් වැඩි අවධානය යොමු කරන්න දෙයක් නැහැ. Tamanට මූනික කමඨහනක් වශයෙන් Tamanට තේරෙන්නේ පිම්බීම හැකිලිම නම් මේ පිම්බීමක් එක්ක සතිමත් වෙන්න. හැකිලිමක් එක්ක සතිමත් වෙන්න. ආනාපාන සතිය නම් කරන්නේ මේ ආස්වාසයක් එක්ක සතිමත් වෙන්න. ප්‍රස්වාසයක් එක්ක සතිමත් වෙන්න. ඊළඟට සක්මන් භාවනාවේදී Tamanට දැනෙන දේත් එක්ක සතිමත් වෙන්නයි තියෙන්නේ. ඒ වගේ පුළුවන් තරම් අර ආදුනික මනසක්, සරල මනසක් හදාගන්න. එතකොට මේ භවනාම කරගෙන යන්න පුළුවන්. ඉතින් අද අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඊට අමතරව මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් සමන් දුන්නා. දවස පුරාම උසස් සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ අපේ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් පින් බලාපොරොත්තු වෙන අසරණ සත්ත්ව පිරිස් වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවසේ දිනු කරගත්තා වූ මේ සියලුම කුසල් උතුම් නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.